දිට්ඨි සම්මා වායාමෝ සම්මා සතිති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුව සඳහා සම්මත කරගත්තේ නැත්නම් මේ ධර්ම දේශනාවලියට මාතෘකා වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන විශේෂම උපරිපන්නාසිකේ සංග්‍රහ වෙලා තියෙන මේ මහා චත්තාරීසක කියන වටිනා සූත්‍රය. මේ සූත්‍රයේදී විශේෂයෙන්ම මේ භාවනාවක වැඩ යෙදී ගත කර නැත්තන්ට දත යුතු කරුණු රාශියක් දැන්ට අවුරුදු 2000 ගානකට කලින් සරුවචන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේදී එවකට එතනට රැස් වෙච්ච සිවණක් පිරිසට දේශනා කළා තියෙනවා. ඉතින් එව්වා එදා අද දක්වා මේ සංගීතීකාරක ස්වාමින් වහන්සේලා විසින් හොඳයි සරුයි කියලා හිතලා කටපාඩම් කරගෙන අයලා පොත්වල ලියලා අද දක්වාම ඒ සරුවචන් වහන්සේ විසින් දේශිත භාසිත ආකාරයෙන්ම කීවා දක්ව ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් මේ භාවනා කරන කෙනෙකුට ලං කරගත්තාම ඒ භාවනා ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ අඩුම කැඩුම උපකරණ මාර්ගෝපකරණ රාශියකට අත හිත සැපයෙනවා. මේ මුළු සූත්‍රයම ගත්තොත් මූලික තේමා වශයෙන් තියෙන්නේ ආර්ය මාර්ග සමාධිය ගැන ආර්ය සම්මා සමාධිය ගැන වෙන විදිහට කියනවා නම් කෙනෙකු මේ පෘථග්ජන ජීවිතයක ඉඳලා ආර්ය ජීවිතයකටපත් වෙනකොට නැත්නම් දැන් සාලේ පවතින වචනේ කියන සෝවාන් මාර්ග ඥානයටපත් වෙනකොට එයාගේ හිතේ පවතින සමාධිය ගැන මේ සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ ඉන්න සම්මුති වචන වලින් සරුවචනංශය විස්තර කරනවා. ඒ නිසා ඒක හරි පෙතක් මාර්ගයක් ඉරක් ඇඳලා පෙන්නනවා. ඉතින් ඒ සමාධිය මෙතන අපි පොතේ පතේ භාෂාවෙන් ඉගෙන ගන්නවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේයි මැදුම් පිළිවෙතේ අවසානයේ දක්වන මේ සම්මා සමාධි කියන එකයි ඒක හොඳටම ඔප්නැන් වෙච්ච හොඳටම කුළු ගැන්වෙච්ච අවස්ථාවයි ආර්ය සම්මා සමාධිය කියලා හඳුන්වන්නේ. ඒ බවට ඉඟියක් මේ සූත්‍රයේ සරුවත්යන්සේ සඳහන් කර තිනවා මේ ආර්ය සම්මා සමාධියට පූර්වංගම වෙන්නේ පිරිකර බවටපත් වෙන්නේ ආධාර උපකාරක ආසන්න කාරණා බවටපත් වෙන්නේ මේ සම්මා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මුල් වෙච්ච ඊට කලින් සඳහන් වෙලා තියෙන ඒ මාර්ගාංග. මේනොත් මේ වැඩ පිළිවෙලට සම්මා දිට්ඨිය පූර්වංගම් බව පෙරගමන් කරු බව සරුවත් සංසේ සඳහන් කරලා තිනවා. අන්න එවැනි සම්මාදිට්ඨියක් කියන්නේ මේකය කියලා වැඩි යුත්තේ මේකයි කියලා යම් කිසි කෙනෙක් දාන සීල භාවනා වශයෙන් තියෙන ගිහි ප්‍රතිපදාව එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වශයෙන් තියෙන පැවිදි ප්‍රතිපදාව වැඩි වැඩියෙන් කරන්න කරන්න වැඩි වැඩියෙන් අවබෝධ කරගන්න. ඇත්තටම සම්මා දිට්ඨිය හොඳටම කෙනෙකුගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ මේ හික්මීම් එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව වශයෙන් තියෙන සීල ශික්ෂාව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන මේ ත්‍රිවිධ ශික්ෂා වලට යෙදී ගත කරනකොට තමයි. ඉතින් ඒකට පූර්වංගම ඒ සීලයකට සමාධියකට ප්‍රඥාවට කෙනෙක් යොමු වෙන්නේ සීලතුන් සමාධිගත පුද්ගලයන් ප්‍රඥාවන්ත පුද්ගලයන් හමු වෙන්නේ හමු වීමට පාර තමයි මේ දාණය හරහා සිද්ධ වෙන්නේ. දන් දෙන ඇත්තන්ට සිල්වත්ව ඉඳගෙන සිල්ලතුන දන් දීම සමාධි ප්‍රඥා වඩන අයට දන් දීම ආදී දේවල් මහත්ඵල මහානිසංස දේවල් විදියට සරුවත්නාංශය සඳහන් කරලා තියෙනවා. ඒක කවුරුත් පිළිගන්න. නමුත් ඒ එයත් දැක්කට එයත් අරමුණු කරාට තමන් සීලක පිහිටනකම් තමන් සමාධියක් වඩනකම් තමන් ප්‍රඥාවක් වඩනකම් මේ සම්මා දිට්ඨිය ලොකු වෙනසක් ඇති වෙන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ආර්ය සම්මා සමාධියට එනකම් මේ සම්මාදිට්ඨිය ඇති වෙන සියලු වෙනස්කම් ආපහු මකන්න පුළුවන්. ආපහු කැඩෙන්න පුළුවන්, ආපහු නැති වෙන්න පුළුවන්. මේ ආර්ය සම්මා සමාධිය කියන ඉර කියන එලිපත්ත කියන රේඛා පෙන්නට පස්සේ තමයි මේ සම්මා දිට්ඨියේ හැබෑ වෙනසක් ආපසු නොහැරෙන වෙනසක් ඇති කරන්නේ. ඒ නිසා ඉන් පහළ තියෙන කට්ටියගේ සම්මාදිට්ඨිය උසස් වුණත් පහළ තුනත් ඒක ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් පැන්සලෙන් ලියවලා රබර් කැලකින් මකලා දැම්මා වගේ. කළු ලෑල්ලක ලියලා කොට්ටෙකින් මකලා දැම්මා වගේ. නමුත් ඒ කරගෙන කරගෙන යනකොට ඒව නොකරන කෙනාට වැඩි ඒ පුද්ගලයාට ජීවිතේ හැඩගස්ව ගන්න අනිත් දවසේ අතුරු පාරවල් නොගිහින් කෙලිම යන්න ගොඩාක් ක්‍රමසා විදි තේරුම් ගන්න පුළුවන්. මේ යෝගාවචර ජීවිතය කියලා කියන්නේ අන්න එවැනි ජීවිතයක්. අන්නේ ජීවිතයක මේ සම්මා දිට්ඨිය තන වඩාගෙන යනකොට සරුවචනාංශයේ ඒ සූත්‍රෙ දිගේ කියවන යනකොට ඉතිස්සීමේ තයෝ ධම්මා සම්මාදිට්ඨි අනුපරිවත්තಂತಿ අනුදහව අනුදහව අනුපරිදහවಂತಿ අනුපරිවත්තಂತಿ කියලා සඳහන් කරලා තියෙනවා. සරුවචනාංශයේ සඳහන් කරලා තියෙනවා මේ සම්මා සමාධියට ආර්ය සම්මා සමාධියට පෙරගමන් කරුවෙන මේ සම්මා දිට්ඨිය ඉස්සර පස්සර පිරිවර පිරිකර සහිතයි ගමන් කරන්නේ කියලා. ඒක කියනවා රජුරොත් එක්ක යනකොට කඩුවක් අරගත්ත මිනිස්සු කුඩයක් අරගත්ත මිනිස්සු නිතරම ගමන් කරනවා. ආරක්ෂාවටත් මේ හේවනටත් ඒ වගේ සම්මා දිට්ඨිය ඉදිරියට යනකොට නිතරම මේ සතියත් සමාධියත් කියන දෙකක් එකතු වෙලා ගමන් කරන්න. මේක සාමාන්‍යයෙන් කියන්න පුළුවන් නිදර්ශනයක් විදිහට නూరు පෙරහැර බලන්න ගියැත්තු දකින්නවා. ඒ මාලිගාවේ ඇතා දන්ත ධාතුන් වහන්සේ කරඬුව අරගෙන වඩිනකොට දෑලිය ඇතු දෙන්නෙක් යනකොට හරි පිරිච්ච ගතියක් තියෙනවා. පාර පුරා පිරීලා මැද ඉන්න ඒ ඇතා බොහොම කුමාරි වංශයට අයිති බොහොම තේදවත් හොඳ ලකුණු හතක් ඇති ඇතෙක් තමයි සද්දන්ත කුලයේ ඇතෙක් නැත්නම් ඒ ලකුණු හතක් ඇති කුලයක් තමයි හත් පොලෙයි කියන වර්ගයේ ඇතෙක් තමයි ඔය කරඬුව දරන තරම් පින් තියෙන්නේ. ඒහා සමාන ඇත්තු දෙන්නෙක් දෙපැත්තේ යනකොට හරිත දෙයක් තියෙනවා. ওই ගමේ පන්සල් වල පෙරහැරවල් වල එහෙම නැත්නම් කටන පින්කම් වල තනියතා තමයි යන්නේ. තනියතත් එදායි නමුත් අර බෑලේ ඇත්තු දෙන්නත් එක්ක යනකොට පුදුමාකාර තෙද ගතියක් තියෙනවා. අනිත් වගේ මේ සම්මා දිට්ඨිය එනකොට සම්මාදිට්ඨිය වැඩෙනකොට ඒ අනුපරි අනුපරිධාවනය කරන අනුපරිවර්තනය කරන තවත් චෛසික දෙකක් තමයි මේ සරුවචන චහන්දුලා දෙන මේ සම්මා වායාම සහ සම්මා සති කියලා. ඉතින් ඒක අපි වීරිය චෛතසිකේ සහ සති චෛතසිකේ කියලා හඳුන්වලා දීලා අපි ඊයේ දවසේ මේ සම්මා සතිය කියන චෛතසිකය පිළිබඳව පාඩම් පන්තියේ හඳුනා දීමේ පාඩම් පන්තිය තිබ්බා. නැත්තම් ඒක පිළිබඳව පුළුවන් තරම් පටන් ගන්න හැටි සාකච්ඡා කළා. ඉතින් ඒක හරි කෙනෙකුට හරි වටිනවා මොකද හුඟාක් බෞද්ධයෝ ඒ සම්මා සතිය කියන එක අහලා නැහැ ඒක අර්ථකථනය දන්නේ නැහැ නිරුක්තිය දන්නේ නැහැ කොහොමද කරන්න කියන එක දන්නේ නැහැ. ඒ නිසා ඒක මේ ජීවිතයට අයිති නැහැ මෛත්‍රී බුදු ආමරංගේ ශාසනය එහෙම නැත්නම් පෙරපින් ඇති වෙලාවක දසපාරමිතා පිරිච්ච වෙලාවක ත්‍රි හේතුක ප්‍රතිසන්දි ඇති වෙලාවක අපි කරන්නේ කියලා. ඒක පැත්තකට දාන ගතියක් තමයි සම්ප්‍රදාන කුල බෞද්ධයා ගාව තියෙන්නේ. නමුත් භාවනා මධ්‍යස්ථාන මේ ලංකාව පුරා අපි හිටුවගෙන කියන්න හදන්නේ ඒක එහෙම පැත්තක තියලා හරියන්නේ නැහැ. කවදා හෝ ඒක තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කර බලලා ඒක මුවහත් කරගන්න ඕනේ. ඒක ක්‍රියාවත් කරගන්න ඕනේ. වැඩට දාන්න ඕනේ. දැම්මට පස්සේ තමයි ඒක වැඩෙන්නේ. ඉතින් ඒක නිසා මේක භාවිතාවේ නැති වුණාට සමහර සූත්‍ර කියවනකොට දැන් හොඳට සතිය වඩපු කෙනාට නැත්නම් පොත්පත් බලන නිතර භාවනා කරන සතිය වඩන කෙනාටත් කවදාකවත් ත්‍රිපිටකය කියවපො නැති කවදාකවත් සතිය ගැන අහපු නැති කෙනාටත් එකක් මතක් කරන්න පුළුවන් මේ සතිය කියන එක උප්පත්තියම හම්බෙන එක. එවනත සතිය ප්‍රයත්නයක ප්‍රතිඵලයක් නෙවෙයි. ඉතින් එහෙම කියනකොට ලොකු මේ හැලහැප්පිලක් ඇති වෙන මේ සතිය සඳහා ගොඩාක් කාලෙ ගතියක් මේ එහෙමනම් ඇයි මේ භාවනා නොකර ඉන්න කට්ටියට සතිය වැඩෙන්නේ නැත්තේ? ඇයි මේ භාවනා නොකර නැත්තන්ටත් මේ භාවනා සතිය අඳුල්ලා දෙන්න වෙන්නේ කියලා. මේ සති චෛතසිකය මනුස්ස හිතේ තියෙන චෛතසික එකක්. ඒක කවුරක්වත් අලුතෙන් ගෙනල්ලා පුරුද්දන්න ඕන එකක් නෙවෙයි. විශේෂයෙන්ම සමිදි සූත්‍රය, කිං මූලක සූත්‍රය වගේ ඒවා හොඳට පරීක්ෂා කරලා බලනකොට හැම වෙලාවෙම හැම හිතකම මේ සතිය තියෙනවා. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ සතිය මුළු ගැන්විලා තියෙන්නේ. සතියට අවශ්‍ය තැන දෙන්නේ නැති නිසා ඒ සතියෙන් ඇයෙන්න තියෙන ආනිසංස ටික ප්‍රයෝජන ටික අපිට ලැබෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් මේ භාවනා කරනවායි කියලා කියන්නේ නැත්නම් සීල සමාධි ප්‍රඥා වඩනවායි කියලා කියන්නේ අප්‍රමාද වෙනවායි කියලා කියන්නේ සතිය වඩනවායි කියලා කියන්නේ උප්පත්තියම අපිට ලැබිච්ච මේ සතිය කොන් වෙන්න දෙන්නේ නැතුව මුළු ගැන්වෙන්න දෙන්නේ නැතුව අතපල්ලේ වැටෙන්න දෙන්නේ නැතුව ඉස්සරහින් තියෙන එකයි. ඉතින් මේක පිළිබඳව මගේ ජීවිතේදී මාතුප්පත්ති බෞද්ධෙක් සතිය කියන එක අහලා නම් තිබුණා. නමුත් කවදාකවත් මේ ජීවිතයට අදාළ වෙයි සම්බන්ධ වෙයි කියලා දන්නේ නැහැ. නමුත් ඒක ඉස්සල්ලාම මේ සතිය කියන එක අපේ ආයුධ මල්ලේ කොහොමදක් තියෙනවා. මේක මල කාලා පැත්තකට වෙලා තියෙන මොකද කවදාකවත් වැඩක් කරන්නේ නැහැ. කවදාකවත් ඒකට තැනක් දීලා නැහැ. නිසා යම් දවසක මේක අරගෙන ඇවිල්ලා අරගෙන ආය මලකට කරලා ගාලා ගත්තොත් වැඩ ගන්න පුළුවන් බවට ඉස්සල්ලාම කැපිපේන විදියට මතක් කෙරුවේ ඔය නුවර ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලේ බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය ඇති කරපු ඥානපෝනික කියන ජර්මන් ජාතික හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ මේ සතියේ බලමහිමේ කියලා සීහියේ බලමහිමේ කියලා පොත ඉංග්‍රීසියෙන් ලියලා ඔක සිංහලට දාලා තිබ්බා. ඒකේ පෙරවදනෙම ලියලා තියෙනවා. ඇත්තටම අපේ සාමාන්‍ය සම්ප්‍රදාන කුල පොතක කොච්චර කියවත් හම්බ වෙන්නේ නැති එකක් මේ සතිය කියන එක ජාතකෙන්ම හම්බ වෙච්ච එකක්. නමුත් වාසනාවට දන්නේ අවාසනාවට දන්නේ බෞද්ධයා සද්ධාව ඉස්සර කරන්න දාන්න. වීරිය ඉස්සර කරන්න දාන්න. සමාධිය කියන එක භාවනා කරන පිටිස බොහෝම ආශාවෙන් අනේ මට ලැබේවා අනේ මට ලැබේවා කියලා හොයනවා. භාවනා කරන නොකරන හැම කෙනා ප්‍රඥාවත් හොයනවා. මේ අවාසනාවන්ත මොකද්දෝ හිතා ගන්න බැරි හේතුවක් නිසා ලංකා ඉතිහාසයේ මේ සතිය කියන එකට තනක් දීම අද සතිය කියන එක පස්සට දැමීම අද්භූත ජනක දෙයකින් අමතක වෙලා තියෙනවා. ලංකා ඉතිහාසය දිහා බලනකොට නම් අපිට හේතු කරුණු තියෙනවා මේ ආක්‍රමිකෝ ඇවිල්ලා අපේ පන්සල් ටික කඩලා දාලා ත්‍රිපිටක විනාශ කරලා බණ භාවනා කරන හාමුදුරන්ට දඬුවම් කරලා ශ්‍රද්ධාවන්තයන්ට දඬුවම් කරලා හලාපපු නිසා මේකේ අර සද්ධා සති සීල තිබුණ සතිය තිබුණ නැති වුණා. හැබැයි ලංකා ඉතිහාසය විතරක් නෙවෙයි ඒක දිහා බලන බුරුම ඉතිහාසය බැලුවත් තායිලන්තේ ඉතිහාසය බැලුවත් මේ සංසිද්ධිය දිගටම වෙලා තියෙනවා. බෞද්ධ සද්ධාව ගරු කරනවා. වීර්ය ගරු කරනවා. සමාධිය ගරු කරනවා. ප්‍රඥාව ගරු කරනවා. සතිය කියන එක අහලත් නැහැ, දන්නෙත් නැහැ. ඉතින් මේකට මේ සාමාන්‍ය පුරවැසියෙකුට දොස් කියලා ඇති වැඩක් නැහැ. මේක මොකද්දෝ සිද්ධියක් නිසා ස්වර්ණමය යුගයේදී බුද්ධ ආගමේ බොහොම ජයයට තිබිලා පස්සේ ඒක වැළලීලා තියෙනවා. නමුත් ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා මේ බුද්ධ ජාතියෙන් පස්සේ දැන් ආයෙ එක නැගිටිනවා. ආයෙසරයක් මේ සතිපට්ඨානයේ තනක් ඇවිල්ලා සතිය පිහිටීම පිළිබඳව ලොකු ආඩම්බරයෙන් කතා කරලා වෙන මොනවත් දන්නේ නැති වුණාට මොන පිනක්වත් කරලා නැති වුණා සතිය ගැන දන්නවනම් එයා බුද්ධ ධර්මයේ 100ක් ලකුණු බුද්ධ ධර්මයටත් වැඩිය බුද්ධ ධර්මයේ 100ක් ලකුණු ගන්න තත්වයට යනකම් වගේ අද මේක ඉතිහාසගත වෙලා තියෙනවා නැත්නම් අවුරුදු 30ක් 40ක් දැන් කරගෙන ගිහිල්ලා තියෙනවා ඉතින් ඒකට අහුවෙච්ච නැති විශාල ජනකාවකුත් ජනතාවකුත් ලංකාවේ ඉන්නවා මේ භාවනා ජීවිතේ එක නැත්තම් තමන්ගේ ජීවිතේ සම්මා දිට්ඨිය ඇති කිරීමේදී ඉතාමත්ම වැදගත් චෛසිකයේ මේ සතියයි ඒක අපි ළඟ දැනටත් තියෙන එක මාලකට කාලා තියෙන. මේක වැඩක් කරන්නේ නැහැ. නමුත් කොයි වෙලාවක හරි වැඩ කරන්න පටන් අරගත්තොත් මේ සතිය එයාගේ ඒ විභූතිය පාන. ඉතින් මේක පෙන්නකොට ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ මෙහෙම චිත්‍රයක්ම වනවා. මේ සතිය කියන කෙනා වේදිකාවේ කොයි වෙලාවෙත් නාටකමේ ඉන්න. නමුත් එයාට ප්‍රධාන චරිතය නෙමෙයි හම්බෙලා තියෙන්නේ. එයාගේ චරිතයෙන්ම එයා කුල ඇති කෙනෙක්. වරෙන් ඉස්සරහට කියලා කිව්වේ නැත්නම් එයා මේ පැනලා දෙන જાති කෙනෙක් නෙමෙයි. දැන් කාලේ භාෂාවෙන් කියනවා. මේ ශ්‍රද්ධාව පැනලා දෙන જાති කෙනෙක්. වීරිය පැනලා දෙන જાති කෙනෙක්. සමාධිය පැනලා දෙන જાති කෙනෙක්. ප්‍රඥාව පැනලා දෙන જાති කෙනෙක්. මෙන්න මේ විදිහට ගරු වෙන්න හදන අයියා වෙන්න හදන එහෙම නැත්නම් ලොංගෙද කියලා වීර්යය එහෙම කරදෙන ගතියක් නැහැ කරාරින වෙලාවල් තියෙනවා සමාධිය කොච්චර කරාරිනවද කියනවනම් සමහර යෝගාවචරෝ වහකනවා මේ උච්චර ලස්සන තිබුණ සමාධිය මට නැති උනායි කියලා මේ බුද්ධහම කියලා කියන්නේ මහා කරදරයක් භාවනා කරන්න කියලා මගේ ජීවිතේ නැති උනා මට මෙච්චර ලස්සන තිබුණ සමාධිය නැති උනායි කියලා වහකන ජීවිත තියෙනවා ප්‍රඥාවත් එහෙම. නමුත් ඒ ස්වාමීන් වහන්සේ සහතික කරලා කියන මේ සතිය කවදාකවත් එහෙම වඩන මිනිස්සයාට අවඩක් කරන්නෙත් නැහැ. අනදරයක් කරන්නෙත් නැහැ. හැමදාම පෙරමුණ ගන්නවා කියන්නේ. නිසා සත්පුරුෂයා අසත්පුරුෂයා ප්‍රඥාවන්තයා මෝඩයා එහෙම නැත්නම් භ්‍රමචාරී ජීවිතය ගත කරන නැති කෙනයි කියලා වෙන් කරගන්න හරි ලේසි. නැත්නම් කල්යාණ මිත්‍ය හඳුව ගන්න හරි ලේසි යම් මිත්‍ත්‍යාවක් හෝ වේවා යම් පුරුෂයෙක් හෝ වේවා මේ තමන්ගේ මල්ලේ තියෙන චිත්තචෛතසික අතර තියෙන මේ සතිය ඉස්සරහින් තියාගත්ත දවසේ ඉඳලා තියාගන්න හරගත්ත ගත්තක දවසේ ඉඳලා ඒ මනසට හැබෑ වෙනසක් වෙනවා ඒ මනසට හැබෑම හැබෑ වෙනසක් වෙනවා ඕක තමයි මේ සතිපට්ඨානය කරනවා කියලා කියන්නේ ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ මේ විස්තරය කරලා ඒ ස්වාමීන්චෝ කියනවා සතියේ තියෙනවා මෙන්න මෙහෙම ගතියක්. ඒ මොකද්ද? එයාට කවුරු හරි දීලා බුලත් අතක් දීලා වැඳලා කතා කරලා එන්න මේ පෙරමුණ ගන්න මේ සභාපතිකම ගන්න කියලා කිව්වොත් එයා ඇවිල්ලා වාඩි වුණොත් කවදාකවත් පුටුවෙන් බහින්නෙත් නැහැ කියලා. සතියේට කොයි වෙලාවක හරි ඉස්සරහින් දුනොත් කවදාවත් බහින්නේ නැහැ. ඉත්තෑයකට කබල් ඇරිංගලා මුත්තා බලනෝයන් කියලා කතාවක් තියෙනවා ගමේ. ඒ වගේ තමයි සතිය. ඉතින් කරගත්තේ නැති කට්ටිය ওই සද්ධාවට, වීරියට, සමාධියට, ප්‍රඥාවට ඇමතිතුමාගේ ලියුම වගේ മന്ത്രിතුමාගේ ලියුම කරගෙන පන්දම් අල්ලගෙන ජොබ් ගන්නවා. නමුත් සතියට දෙන්න තැනක් කදාක කාටවත් යටත් වෙන්න ඕනේ නැහැ. එයා තෙදවත් ඉදිරියට ගිහිල්ලා පාර සකස් කළ දෙනවා. ඉතින් එහෙව් සතියක් සහිත සියලු මිනිසයන් අතර මේ සතිය මේ හා සමාන ගුණ විශේෂයක් ඇති දෙයක් බව දන්න පිරිස තමයි බෞද්ධයෝ කියලා කියන්නේ. නමුත් බෞද්ධයන්ගෙන් 100ට කීයද කියලා බලන්න මේ සතියේ ගුණ ටික දන්නේ. නැත්නම් මේ සතිපට්ඨානෙ කියන්නේ දන්නේ. නැත්නම් මේ සතිපට්ඨානේ සූත්‍රය කියන්නේ පුස්කොළ පොතක ලියලා සුරේක දාගෙන බෙල්ලේ දාගෙන අරස්සාව ලබන එකක් නෙවෙයි. සතිපට්ඨාන කියන්නේ මේ සතිය ඉස්සරහට ගෙනලා වැඳලා අනේ මම ඕනේ දෙයක් දෙන්නම් මේ නායකත්වයේ ගන්න කියලා දුන්නොත් අල්ලලා දුන්නොත් එකක් මතක තියාගන්න ජීවිත තර්ජනය කරන જાතිලි ලෙඩක් ආවත් සියලු වස්තු ව්‍යසනයකටපත් උනත් පුදුමාකාර විදිහේ චිත්ත පීඩාවට ආවත් ඒ සතිය හිතෙන් මකලා අයින් කරන්න බෑ ඒක නිසා ඒ සතිය ගැන කතා කරනකොට ඒ බුදුම ස්වාමීන් වහන්සේ බොහෝ ඒ ස්වාමීන් වහන්සේලා පණ ජීවිතේ ජීලා රකින්න මේ සතිය කියන එක ඒකයි අදත් බුද්ධ භාවනා කරන නම් බුරුමේ යන්න වෙලා තියෙනවා අපිට. ඒ ස්වාමීන් කියලා තියෙනවා මේ සතිය හරියට කයට ආහාරයක් වගේ කියලා. අපි දන්නවා මේ කය නඩත්තු කරන්න ගියාම ඝන ද්‍රව වායු කියලා ආහාර જાති තුනක් අපිට ඕන. අහපල කණේ වට වගේක් තියෙනවා අපිට බොන જાතියක් තියෙනවා උරණ හුස්ම තියෙනවා. ඔය කන ආහාර ටික තමයි අපි මේ රසාවල් කරලා ඕවර් ටයිම් කරලා নানা ප්‍රකාර විදියට මේ ජීවිතේ කඹරන්නේ මේ බඩ වියත රකින්නයි. ඒකට අපි රැකියාවල උසන්සීම් සඳහා ජඩකම් කරනවා විභාග වලින් පාස් වෙන්න කොපි කරනවා මේ මොන මගුලටවත් නෙමෙයි බඩ රකින්න. මොකද ඒක ලේසියක් නෑ මේ ඉබේ කෙන්දරි ගෑවෙන ලෙඩකේ බඩගිනි. ඒ නිසා බඩ රකින්න ඕනේ. නමුත් අටුවාචාන් වහන්සලා කියනවා බඩට ආහාර නැතුව මාස 6ක් 7ක් අතර කාලයක් මිනිසෙකුට ජීවත් වෙන්න පුළුවන්. උපවාස කරලා ආහාර නැතුව ඉන්න පුළුවන්. නමුත් වතුර අපිට ලංකාව වගේ රටක නොමිලේ හම්බුණාට වතුර නැතුව දවස් 7කට වැඩි ඉන්න බෑ. මොකද වතුරට එච්චර රණ්ඩු නෑ. හැබැයි ඕස්ට්‍රේලියාව වගේ රටකට ගියොත් වතුරටත් රණ්ඩු තියෙනවා. කැනඩාවේ නැහැ. මොකද කැනඩාව ගොඩක් විල් තියෙනවා. ලංකාවෙත් එච්චර ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි වතුරට එච්චර සලකන්නේ අද තියෙන රෝග වලින් 70ක් විතර වතුර සවුත් වෙලා කරන ලෙඩ. නමුත් ඒකට සලකන්නේ නමුත් මතක තියාගන්න ආහාර වගේ මේකෙන් 10න් එකක් ආහාර වලින් මාස හතක් ඉන්න පුළුවන් 10න් 30න් එකක් දවස් 7ක් ඉන්න බෑ වතුර නැතුව. නමුත් අපි වතුරට එච්චර සලකන්නේ. නමුත් මම මතක් කරලා දෙන්න හදන්නේ එයිටත් වැඩි ඉතාමත් වැදගත් දේ තමයි වාතය. හුස්ම විනාඩි 7ක්වත් ඉන්න බෑ. විනාඩි 7ක් වාතේ නැති විට මැරෙනවා. නමුත් අපි වාතයට කොච්චර තුච්ච විදිහටද සලකන්නේ. අපි වාතේ පැකට් කරලා විකුණන්නේ වාතයට හතර මායින් ගහන්නේ නැහැ. වාතයට වර්ග කරන්නේ නැහැ. නමුත් ඒක තමයි තාමත්ම වැදගත් දේ. ඒක නැති වුණොත් විනාඩි 7යි. සාමාන්‍යයෙන් heart attack එකක් આવොත් කියනවා විනාඩි 4යි ගත කරන්නේ heart එක නතරුන විනාඩි 4කින් මොලේ මැරලා යනවා. මෙහෙම කියලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ කයට මේ වගේ ආහාර ඕනේ නම් নিকමටවත් හිතෙන්නේ නැද්ද කියලා අහනවා මේ හිතට ආහාර අවශ්‍යයි කියලා. හිතට තියෙන ආහාරේ නොසැලෙන ආහාරේ අපිව පාව නොදෙන ආහාරය තමයි මේ සතිය කියලා කියන්නේ. සතිය නැති නිසා අද හිත ඔක්කොම දූෂ්‍ය වෙලා. අපේ ජීවිතය හැදිලා තියෙන සතිය වඩන්න නෙමෙයි. අපේ ජීවිතය හැදිලා තියෙන බඩ වඩණ්ඩයි ඇස් දෙක පිනවන්ටයි කන පිනවන්ටයි හිත පිනවන්ට නිසා කවදා හරි පුද්ගලයෙක් තමන්ගේ හිත කය දෙකටම ආහාර දෙන්න ඕන කියලා හිතනවා මේ සතිය ගැන පොඩ්ඩක් කල්පනා කරලා දන්නේ නැති දේ හරි කමන්නේ අහගෙන මේ සතිමත් වෙන්න උත්සාහ කරනවා සතිමත් වෙන්න උත්සාහ කරන මනුස්සයාගේ කය හිත දෙක සමබර වෙනවා නැත්නම් ඇස් දෙකක් ඇති මිනිහෙක් බවට පත් වෙනවා නැත්නම් එක ස්පොට් එක වගේ තමයි අපිට වැඩ කරන්න වෙන්නේ ඒක නිසා සංසන්දනාත්මකෝ කෙනෙක් මේ Tamange හිතේ තියෙන මේ සති චෛතසිකේ ඉස්සරහින් තියාගන්න සත්පුරුෂ වෙන්න ඕනේ. ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. තෙදවත් වෙන්න ඕනේ. යාළුවෙකුට මිත්‍රයෙකුට දෙන වටිනාම තෑග්ග කරගන්න ඕනේ. ඒකටයි අපි මේ වැඩමුළු පවත්තමේ මේ සතිය ගැන මතක් කරලා දෙන්නේ. ඊට පස්සේ කියනවා දෙක මේ සතිය චෛතසිකය කවුරු හරි දැනගෙන අනේ මේ කොහොම හරි තනවා වඩාගෙන යාට ආනිසංස ගොඩක් තේරෙන්න පටන් ගන්න මේ සතිය යනකොට ඇඟේ එළියට අඩු වෙනවා හිතේ එකලස වැඩි වෙනවා ගණන් හදන ශක්තිය චිත්‍රාන්දින බලය නිර්මාණශීලීත්වය ප්‍රගතිශීලීත්වය තරුණකම ඔක්කොම අලුත් කරලා දෙනවා නමුත් ඉච්ඡර වඩන සතිය කවදාකවත් කිට්ටුවන්තයෙකුට දෙන්න බෑ කිට්ටුවන්තයා තමා විසින් කරන්න ඕන මේ වැඩමුළු පවත්වන්නේ ඇත්තට අපි ඒක හදා බෙදා ගන්න තමයි. නමුත් ගන්න එක දෙනකොට ගන්න එක Tamange වැඩේ. ඉතින් ඒ වෙලාවේදී ඒක ගන්න බෑ අමාරු කියලා පැත්තකට දානවා නම් ඉතින් මේ මුණින් අවු කලයකට වතුරක් කිරෝ වගේ තමයි. ඒක නිසා මේ සතිය ප්‍රියයන්ද හෝ කිට්ටුවන් දෙන්න හෝ බුදුලේ වශයෙන් දෙන්න බෑ. තව කවුරුත් වැඩිව තොරකම් කරන්නත් බෑ. මේක සතියේ තියෙන දෙවෙනි ලක්ෂණය කවදාකවත් සාරුවච්චන් වහන්සේටත් බැරි වුණා මේක රාහුල පුංචි ආම්දුරණ දෙන්න. යසෝදරාව දනිච්චෙන් පල්ල පෙඟෙනකම් කරන සමාධි නැතිලා යනවා. ඕන ප්‍රඥාවන්තෙක් කියලා තොළු වෙනවා. සතිය විතරක්. මේ සති චෛතසිකේ විතරක් ඒ Tamanට මැරෙන්න ඉස්සෙල්ලම මේක පුරුදු කරලා පෙන්නන. උඹ ලෙඩ වෙනවා, උඹ වයසට යනවා, උඹ මැරෙනවා මෙන්න මේක දැනගනින් කියලා භාවනා කරනකොට සතිය වඩනකොට ටික ටික Tamanට පෙන්වන්න පටන් ගන්නවා. එනිසා මේ මිනිස්සයා යන්නේ වයසට යන්නේ, ලෙඩ වෙන්නේ, මරණයට කිට්ටු කරන්නේ ඒකට ලෑස්ති වෙලා. ඒ වෙනතු මේ හරක් ගාලා ඉන්න හරකෙක් මරන්න ඇදගෙන යනවා වගේ හත් දවසකට මේ මිනිහ එල්ලලා මරන්න ඉන්න මිනිහා හත් දවසක් කරුල කාමරේ දාලා ගෙනියනකොට ඔය නව රියල්ලා අනම්මනම් කොයි රියන් වුණත් ගෙනියන්න වෙන්නේ වැලි ගෝණියක් වගේලු. බඩ යන්න පටන් ගන්නකොට හත් දවස් ඇතුළත කන්නත් බෑ බොන්නත් බෑ දැන් ඉතින් හත් දවසෙන් මැරෙනවා බඳන ගත්තට පස්සේ ඔය රියන් කතා මොකක්වත් වෙන්නේ නැහැ. එළිය තමයි ඔය ඔක්කොම අතපය විසිකිලි තියෙන්නේ. මරණ මොහොත වෙනකොට ඔක තමයි වෙන්නේ. නමුත් සත්‍යයෙන් ජීවත් වෙන මනුස්සයාට මේ තරම් ආනිසංශයක් තියෙනවා. ඒකේ අමාරු වෙලා වෙනකොට හදලා තියාගන්න ඕනේ. එහෙම නැතුව අමාරුලා වඩන්න බෑ. හතරවෙනි කාරණාව පෙන්නනවා මෙවැනි වූ සතියක් යම් කෙනෙක් වඩනවා නම් මේ ලෝකේ අපිට පේන සම්මුතිය අනුව මේ තරම් ආනිසංස තියෙද්දී ਸਰුවචනාංශේ ශ්‍රී මුකේම දේශනා කළ තියෙනවා ඒකායනෝ යම් බික්ක වේමග්ගෝ සත්තානං විසුද්ධිය සෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමන සත්තකමාය නිබ්බානස සච්ච කිරියාය ඥායසාධිකමාය නිබ්බානස සච්ච කිරියාය කියලා බුදු කෙනෙක් විතරක් කියන ආනිසංස හතකුත් තියෙනවා ඒ ඔක්කොම අතවාසියට හම්බ වෙනවා. එනිසා සතිය කියන එක නල්ලේ කොටා ගත්තේ නැත්නම් පපුවේ පච්චක් වහ ගන්නවා වගේ කොටා ගත්තේ නැත්නම් අපේ ජීවිතය බොහෝ විට තිරසන් ජීවිතයකට සමාන වෙනවා. තීරසෙනෙක් වුණත් කමන්නේ කරන්න අමාරුයි ඥානගතව කරන්න බෑ. නමුත් මොන ආගමක කෙනෙක් හරි වේවා, ස්ත්‍රී වේවා, පුරුෂ වේවා මේ සතිය කියන එක අඳුනා ගත්තනම් ඒ මනසා මනුස්ස ශිෂ්ටත්වයේ, මනුස්ස සભ્યත්වයේ ඉහළම කෙලවරට නිවන් නොදැක්කත්පත් වෙනවා. ඒ නිසා අපි ඉදිරි ජනතාවට පොඩි උණ්ඩ අපි මේක කොහොම හරි අර චිත්ත බේතක් සීනි වල දවටලා කවන්නා වගේ මේ සතිපට්ඨාන මේ සතිය කියන එක පොඩ්ඩක් කියලා දෙන්න වෙනවා. අවාසනාවට වෙලා තියෙන්නේ අද ඉන්න අම්මලා තාත්තලා කවුරුත් දන්නේ නැති නිසා අද අම්මලා තාත්තලාට සතිය ඉගෙන ගන්න වෙන්නේ දහම් පාසල යන බබාලගෙන් තමයි. එහෙම නැත්නම් ඉංග්‍රීසි දන්න දරුවොත් කියලා දෙයි දෙමව්පියන්. මේක නිකන් හරියට රටාල කන්නා වගේ රට දෙල් කන්නා වගේ වෙලා සතියට අද. ඒක නිකන් බොහොම වැදගත් පන්තියේ කරන වැඩක් වඩපත් වෙලා ඒ නිසා අපේ පරණ සම්ප්‍රදාන කුල දෙමාපියන් මේක නැති වෙලා. ඒ හේතුව ඉතිහාසගත කරුණක් වෙන්නත් පුළුවන් අපේ නොසලකෙල්ල වෙන්නත් පුළුවන් යුග පරිණාමයක් වෙන්නත් පුළුවන් කෙසේ නමුත් මේ බුද්ධ ජයන්තිය පස්සේ ආත්මික නැගිටපු නිසා අපි දැන් කරන්න තියෙන්නේ මේ දහසකුත් වැඩතියදී අපිට ඕක කරන්න වෙලා නැහැ කිය කිය පස්සට ගියාට අපිට කිසිම වගතුවක් වෙන්නේ නැහැ ඩිංගිත්තක් හරි කවන්නේ කොහෙන් හරි කවන්නේ මේක තොලකට ගා ගන්න වෙනවා රංකිරි කට ගන්නවා වගේ ඒ නිසා මම නිව්සීලන්තේ එක දවසක් ගිහිලා රිට්‍රීට් එකක් කරන වෙලාවේ වැරදිලා වගේ ආපු හාමුදුරු තුන් හතර නමක් හිටියා. ඒක ස්වාමීන් වහන්සේ නමක් හොඳට මේ පොතපත දන්න හාමුදුරු කෙනෙක් ලොකු ස්වාමීන් වහන්සේ ළඟ හිටපු කෙනෙක් අන්තිමට ඉවර වෙච්ච දවසේ ඒ අපි වැඩමුළු ඉවර වෙච්ච දවසේ ඒ ස්වාමීන් පොඩි කතාවක් කරා. කතාවක් කිව්වා අපි මේ ධම්මජීව හාමුදුරුව මෙතෙන් ඇවිල්ලා මේ දවස් හත උගන්නනකම් අපි පිරුවානා පොත් වහන්සේ එතනින් ගියාම ධම්මචක්කපවත්තන ජාතක පොත් වහන්සේ කියලා වහන්සේ කිව්වේ පිරුවානා පොත් වහන්සේලා ජාතක පොත් වහන්සේලා තමයි කිව්වා. දැන් මට හිතෙනවා කිව්වා ගෙදර ගියාට පස්සේ දැන් සතිපට්ඨානට සතිපට්ඨාන පොත් වහන්සේ කියන්න වෙයි කියලා. අපි ඔච්චර කාල සැලකුවේ නැහැ කිව්වා සතිපට්ඨානට ඔච්චර නම්බුවක්. අපි වැලකුවේ ජාතක පොත් වහන්සේටයි පිරුවානා පොත් වහන්සේටයි. පැවිදි වෙලා මෙච්චර පඬිතු විභාග පාස් කරපු අපිවත් හිතුවේ නෑ ස්වාමීන් වහන්සේ මේ සතිය කියන එක මෙච්චර වටින එකක් කියලා. ඉතින් ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ මූලික මොන්ටිසෝරි පාඩමක් කියලා දෙන්න සතිය කියන්නේ මොකද්ද කියලා. ඊයේත් මම මතක් කරා මේ සතිය කියන එක අපි ළඟ කොහොමඩක්වත් තියෙන එකක් අපිට තියෙන මේ අහක දාලා තිබුණ මේ ආයුධය අරගෙන පොඩ්ඩක් ගාලා මිට තට්ටු කරලා සුද්ධ කරලා ගන්න එක විතරයි. මේ සතිය කියන එක අපට මං ඊයේ බණ ආපු අයට ටිකක් මිහිරි වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ දායක පිරිසටත් උදව් වෙයි කියලා හිතලා මම මේ මතක් කරන්නේ. එළඹ සිටි සීය කියලා තමයි මේක ශාස්ත්‍රීය භාෂාවෙන් කියන්නේ. මේ මොහොතේ හිත පවතිනවා නම් ඒක සතිය. ඇයි අපිට එහෙම කියන්න වෙන්නේ අපේ හිත නිතරම තියෙන්නේ ඊයේ හරි හෙට හරි කරන වැඩවල. මේ කවදාකවත් හිත වර්තමාන මොහොතේ නැහැ. ඒක අටුවාචාරින් වහන්සේලා කියනවා දුවන ආස්සේකුට අලපූල් ගෙඩියක් තියන්න හදනවා වගේ අලපූල් ගෙඩිය කොහොම කෙරුවක්වත් දුවන ආස්සය අපිට තියන්න බෑ තියෙනකොට වැටෙනවා. කටුස්සගේ පිට වගේ කියලා කියනවා. ඒ වගේ කිසිම චිත්තක්ෂණයක අපේ දවස පුරා සතියේ නැහැ. ඒක අතීතයේ පශ්චාත්තාපේක හෝ අනාගත විකම්පණයක ගත කරනවා. අනිත් එක තමයි මෙතන හිටියට මෙතනත් නැහැ. ඒක gedara ගැන කල්පනා කරනවා හෙට කරන්න තියෙනවා කල්පනා කරනවා වෙන වෙන තැන්වල තියෙනවා. පිරිසක් එක්ක ඉන්නකොට මා එක්කත් නෑ අනික කට්ටිය මං ගැන මොකද කියන්නේ මං ඒගොල්ල කැල මොකද කියන්නේ කියලා වට ඉන්න පිරිසත් එක්ක තමයි තියෙන්නේ මේ සති චෛතසිකයෙන් කරන්නේ මොකද්ද මම දැන් මෙතන කියලා ගන්න එකයි ඉතින් මේ පිරිසෙන් අහන්න පුළුවන් Tamanට මොනවා හරි වැඩක් කරන ගමන් නැත්තම් මේ මම බන කියනවා ඒ වචන ඇහෙනවා Taman ඉඳගෙන ඉන්නවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව දැනගන්න අපහසුවක් තියෙනවා නොහැකියාවක් තියෙනවා නුසුදුසුකමක් තියෙනවා ඉතින් බුද්ධිනම් බුද්ධිනම් කාට හරි බෑ. ඒක අහන්න දෙයක් නැහැ. තද බල වේදනාවක් තියෙනවා නම් බෑ. ඔළුව අංජබජල් වෙලා ඔළුව නරක් වෙලා තියෙන ඒත් බෑ. අපි ඒකට පොඩි ඊටපාඩුවක් තියලා සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න ගතියක් මානසික ගතියක් තියෙනවා මට දැන් මෙතන ඉන්නවා කියන එකට ගන්න බැරිද කිව්වොත් ඒක තමයි අපි මේ තිරසනෙකුට නැති මිනිස්සෙකුට පමණක් ඇති සුවිශේෂී తত্ত্বය. ඉතින් භාවනා කරනවා කියලා අපි වාඩි වෙලා මොකද කරන්නේ? බලනවා මේ ඉඳගෙන ඉන්න බව දැනගෙන ඉන්න පුළුවන්ද කියලා. හොඳට වාඩිලා පట్టල වෙලා සමබර කරගෙන බොහොම හිත කය ලිහිච්ච ස්වරූපෙන් ධාන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. නැත්නම් මම දැන් මෙතන සක්මන් කරනවා කියලා මෙන්න මෙතෙන්ද හිත ගන්න පුළුවන්ද කියන එකයි ඔච්චර තරම් ආනිසංශ තියෙන්නේ. ඒ විදිහට එක චිත්තක්ෂණයක් හෝ මේ ඉඳගෙන ඉන්න තැනට සක්මන් කරන ගමන් පලාටි කල්ලියන ගමන් කොටුකොල් ටිකක් කඩන ගමන් බොන්චි ටිකක් කඩන ගමන් පොල් ගාන ගමන් පොල් මිරිකන ගමන් ඒ කරන වැඩේ දැනගන්න පුළුවන් නම් ඒ සෑම චිත්තක්ෂණයකම සතිය ගන්න පුළුවන් අන්න ඒකට උත්සාහ කරන කෙනාට තේරෙයි මේක ගත්තට රකින්න බෑ ඒක සතියට හිත එළඹීමට කියන උත්හාන සම්පදා කියලා උපයන්න පුළුවන් නමුත් ආරක්ෂක සම්පදාව අමාරුයි ඊගාව චිත්තක්ෂණයට හිත දුවලා. එහෙ දුවනවා මෙහෙ දුවනවා. ඉතින් එතකොට තේරෙන පටන් අර ගන්නවා මේකට දෙකක් ඕන එකක් උපයන්න ඕනේ දෙක රකින්න ඕනේ. රකින්න වැඩ පිළිවෙල තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. උපේප සත්‍යද කියන සති මාත්‍රාව කියලා. ඒක එනවා යනවා. ඒක නැවත නැවතත් එක දිගට පවත්වන්න ගන්න ප්‍රයත්න කරන සතිය ස්ථාවර කරනවා සතිපට්ඨාන කිය. ඉතින් සතිපට්ඨානය කරනකොට අපි වාඩි වෙලා භාවනා කරනවා සක්මන් කරමින් භාවනා කරනවා එදිනෙදා වැඩ කරන ගමන් ලද ලද අවස්ථාවේ බලනවා තමයි මේ කරන දෙයට හිත යොදාගන්න. ඉතින් අපි වාඩි වෙලා භාවනා කරන වෙලාවකදී අපිට පුළුවන් නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා සැපසේ සමබරව ලැහැත්ලිච්ච ස්වරූපෙන් කොච්චර වෙලාවක් මට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පවත්වන්න පුළුවන්ද කියලා මොන්න තරම් සැප ආසනයක් දුන්නත් බලන්න කොච්චර පොඩි චිත්තක්ෂණයක්ද හිත හිටින්නේ කියලා. මම ඉස්ලාම සම්බන්ධ වෙච්චි භාවනා වැඩමුළුවේදී ඉන්දියාවේ ඉඳලා ආපු මහසි භාවනා ක්‍රමේ ගුරුවරයෙක් කිව්වේ හුලං කොට්ටයක් උඩ නැත්නම් හුලං උඩ ඉඳගෙන හිටියත් ඉන්න බෑ. නලියනවා. ගාය කඩි ගාය හිත ඊට එහා මොන්න දේ මොන සැප දුන්නත් මේ හිතේ එක චිත්තක්ෂණ දෙක තුනක් ගත්ත අරමුණු දිගේ යනවයි කියන එක ඉතාමත්ම අමාරුයි. ඉතින් මේ නිසා උඟ දෙනෙක් නොකර අතාරිනවා. ඊට වැඩිය ලාමක කුසල් කරමින් අප්පෝ අපි මේ මේ ಜಾති කුසල් කරලා තිනවා අරක කරලා තිනවා මේකත කරලා තිනවා කියලා කී හිටියට මොන කුසලේ කරලා තිබ්බත් මේක තැනක වඩලා වාඩි වෙලා ඉන්න බව ඒක දැනගන්න බව බොහොම අමාරුයි. මෙහෙම ඉන්න කෙනෙක් අපි හිතමු එහෙම වාඩි වෙලා ඉන්න පුරුදු කරගත්තයි කියලා විනාඩිය 2 3 4 5 ඕක තමයි සભ્યත්වේ කියන්නේ. ඕක තමයි හික්මීම කියලා කියන්නේ. ඕක තමයි සීතල වීම කියන්නේ. ඕක තමයි සීල කියලා කියන්නේ. ඒක දැනක නලියන්න නැතුව ඉන්න පුළුවන්. චරවචනාංශේ වැඩ ඉන්න කාලේ ඒ වෙන ශාස්ත්‍රුන් වහන්සේගේ ගෝලෙක් ඇවිල්ලා සරුවචනාංශේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන විශාල වර්ණාවක් කරා මේ මගේ සාසුන් වහන්සේ මෙහෙම පාරයින වාඩිලා ඉඳන්දී පාරේ ගලක් ගිහිල්ලා තිනවා ගල් 500ක් විශාල දූවිලි බලාකාර නැගලා තිනවා සාසුන් වහන්සේ එහෙම ඉන්නකොට නැගිටලා බලනකොට මුළු ඇඟ පුරාම දූවිලි නමුත් ගල් ගිය බව දන්නේ ඒ තරම් මේ හිටියට මොකද පරිසරෙන් බාධාවක් වෙලා නැහැ කියලා. ඉතින් ඒ නිසා මගේ සාසුන් වහන්සේ බොහෝම හොඳ හික්මීමක් ඇති බොහෝම හොඳ සදාචාරයක් ඇති වටිනා කෙනෙක් කියලා දැන් සරුවචන වහන්සේට ඇවිල්ලා ඒ සාසුන් වහන්සේ ගෝලයක් කියනවා. එතකොට සරුවචන වහන්සේ හාල් තිනු ඔබ දැකලා තියනවාද මේ සාසුන් වහන්සේ මේ විදිහට දවස් 7ක් ඉන්නවා. අපෝ එච්චර බෑ කියන. එහෙනම් ඔබ දැකලා තියෙන පැය 6ක් නෑ දවස් 7ක්. දවස් 6ක් ඉන්නවා. නෑ. දවස් 5ක්, දවස් 4ක්, දවස් 3ක්, දවස් 2ක්, දවසක් බෑ. වරුවක් යාමයක් බෑ. පැයක්. ඒත් ඒක තමයි යාගේ මට්ටම. පැයක් විතර ඉන්න පුළුවන්. සරුවචනස කියනවා ඒකත් ලොකු දෙයක් කියලා. ඒක පැයක් එක විදිහට ඉන්න පුළුවන් ඒකත් ලොකු දෙයක් කියලා. ඉතින් සරුවචනස කියනවා මට හෝ මගේ ශ්‍රාවකයෙකුට අවශ්‍ය නම් පැයක් ඉන්න පුළුවන් දෙකක් ඉන්න පුළුවන් තුනක් ඉන්න පුළුවන් යාමයක් ඉන්න පුළුවන් වරුවක් ඉන්න පුළුවන් දවසක් ඉන්න පුළුවන් උප්පරීමේ පැය දවස් හතක් ඉන්න පුළුවන්. ඕකෙන් තමයි මිනිස්සයා මිනිස්සයා තේරුම් ගන්න ක්‍රමය. මේකෙන් කියන්නේ මේ හිරි වට්ටලා දඩු කඳේ ගහලා කුරුසෙක තියලා එන ගහලා තියානින එක නෙවෙයි මේ හිත කීකරු කරගත්තොත් සතියෙන් Tamande තමන්ගේ தત્ත්වය රැකගෙන ටිකක් වෙලා ඉන්න පුළුවන් ගතිය තියෙනවා ආනේ මේ ඉන්නකොට විතරක් අවස්ථාවක් තියෙනවා හිතට මේ බාහිරේ සරුංගල් අටනවා වෙනුවට මේක ඇතුලේ මොකද වෙන්නේ කියලා දැනගන්න මේ විදියට හිත ප්‍රයෝගයෙන් හිත සතියෙන් හිත අප්‍රමාදයෙන් හිත එළඹ සිටීමෙන් මේ කයට නොදැමුවොත් නොයෙදුවොත් මේක මුළු අවුරුදු 100ක් හිටියත් ඒ අවුරුදු 100 මේ ඉන්නේ පිට දුවපු නන්නත්තර වෙච්ච සවරන් කෙලින හිතක් තියෙනවා. හැබැයි පුද්ගල දන්නෙත් නෑ මගේ හිතේ තරම පිට ඉන්නේ කියලා. තේරෙන්නේ කවදාද මේක ඇතුළට ගණ්ඩ ගිය දවසේ. හරියට කැලේ ඉන්න කුළුමී හරකෙක් ගෙනල්ලා කණුවක බැඳ දවසේ තමයි උගේ කුළු ගතිය පේන්නේ. ඒක නිසා යෙමනි කෙනෙක් තමන්ගේ හිත එක තම මේ කය මේ මේ මේ මේ ශරීරය මේ කියන කූඩු ඇතුළට හිත ගන්න උත්සාහයක් අත්කිනාට විතරයි තේරෙන්නේ අපි දවස පුරාවට සතිය පුරාවට මාසය පුරාවට අවුරුද්ද පුරාවට කරන්නේ මේ තරම් නන්නත්තර වෙච්ච හිතක් ඇතුව ජීවත් වෙන්නේ කියලා. කහරි වෙහෙස කර හිතක්. ඉතින් සරුවචන්ස කියන්නේ මේක එක සංසාරයක් පුරා පුරුදු කරන අපි කරන්න බෑ අඩු ගන්න එක විනාඩියක් එක දෙකක් තුනක් හතරක් පහක් මේක පවත්තගෙන යන්න පුළුවන් නම් මේ මම දැන් මෙතන කියලා විශාල ජයග්‍රහණයක් මම මේ කියන්නේ යෝගාවචරයෙකුට පවා අවුරුදු ගණන් භාවනා කරපු යෝගාවචරයෙකුට පවා මේ මම ඉඳකට ඉන්නවා කියලා දන්නවනම් ඒක නිවනට විතරයි දෙවෙනි වෙන්නේ. මෙහෙම ඉන්නකොට අපි හිතමු යම් කිසි කෙනෙකුට එහෙම ඇතුළට හිතේ දුවට පස්සේ රූප බලනවා නෙවෙයි ඇත් දෙක වහගන්න කියනවා. සද්ද අහනවා නෙවෙයි නිස්සද්ද තැනකට යන්න. ගන්ධ රස පහස විඳිනවා නෙවෙයි කන්න එපයි කියලා කියනවා කතා කරන්න එපයි කියලා කියනවා. කයෙත් ක්‍රියා කරන්නේ නැතුව නිකාන් මැටි බුද්දෙක් වාගේ ගල් බමුණෙක් වාගේ ඉන්න කියනවා. ඉන්නකොට මොකද වෙන්නේ කියලා බලන්න කියනවා. ඉතින් මේ සතිය හරිනම් සද්ධාව නෙමෙයි මම කතා කරන්නේ. වීරියත් නෙමෙයි සමාධියත් නෙමෙයි ප්‍රඥාවත් නෙමෙයි සතිය හරිනම් මේක නිකන් බලවේග පේස කර්මාන්ත ආයතනයක් ඇතුළට ගියා වගේ මේක ඇතුළේ විශාල වැඩ වගයක් කරනවා ඉඳගෙන ඇත් දෙක ඇත් දෙක නා වහලා හිත ඇතුළට යදුවට පස්සේ මේක ඇතුළේ විශාල වැඩ වගයක් කරනවා මේ බුදුරජාන් වහන්සේ කියන පුළුවන් මේක නතර කරන්න බෑ මේක පුළුවන් තරම් අඩු වේගෙට අඩු සංසිද්ධියාවකට යන්න කරන්න තියෙන දේ කරන්න කියලා. ඒ නිසා හිතලා මුකුත් කරන්න එපා. මේක නිකන් සැපසේ වාඩි කරලා ඉනොන මොකද වෙන්නේ? සිද්ධ වෙන දෙයට පමණක් ඉඳ තියලා කරන දේවල් නැතර කරන්න. ඇස් දෙක ඇල්ලස් බෝල කරකවලා රූප බලන්න එපා. බාහිර තියෙන සද්ද වලට පුළුවන් තරම් අහුන් කන් දෙන්න එපා. කටෙන් කතා කරන්නත් එපා. නාසයෙන් වෙන ගඳ සුවඳ දිගේ හොයාගෙන යන්නත් එපා. එන දෙයක් ආපු දෙයක්. කටේ මොනක හපල රස බලන්න යන්නත් එපා. කයෙන් අතපය චේතනාපූර්වක වෙනස් කරන්නත් එපා. මෙහෙම හොඳට පහසුකම් සහිතව තැම්පත් කරලා මොකද මේකට වෙන්නේ? අචේතනිකව මේකේ මොකද වෙන්නේ කියලා බලන්න හිටියොත් සර්වචන්සේ යෝජනාවක් කරන මේ ඉබේ වැටෙන හුස්ම ජීවිතේ පවත්වාගෙන යාමට කරන අන්තිම අවශ්‍යම කරන දේ වැටෙන්න ඉඩ තිබේ. වැටේ යුතුයමයි කියලා ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ පුද්ගලයාට දැනගන්න පුළුවන් දැන් මම දැන් මෙතන ඉන්නා බවට නයිසાર્ගික ලක්ෂණේ නැත්තුව බැරි ලක්ෂණේ තමයි මේ හුස්ම. මේ ප්‍රාණි. ඒකට ප්‍රාණයාමය කියලා කියනවා. ඉතින් ඒක දැක්කනම් ඔන්න සත්‍ය විශාල තව පියවරක් ඉදිරියට ගියා. හුස්ම අල්ලගෙන දැන් ස්වභාවයෙන් වැටි වෙන හුස්ම එතනදිත් කියනවා දැන් හුස්ම ආසාය ආයාසයෙන් ගන්න යන්න එපා. පිඹින්න යන්න එපා නයි වාගේ. ඥානපානේ කරනවායි කියලා පිඹින්න ඕනේ නෑ ස්වභාවයෙන්ම. හැබැයි හුඟ දෙනකොට දන්නේම නැතුව මේ භාවනාව කියලා හිතර ගත්තට පස්සේ සාමාන්‍ය කරන හුස්මත් ගන්න බැරුව යනවා. කාලයක් යනවා මේකට. ආන්නේ මේ ඉඳලා යම් ආකාරයට මේ හුස්මත් එක්ක හිත පාත් ගන්න පුළුවන් නම් දැන් අර සති මාත්‍රාව ටික ටික ටික ටික පැවැත්ම සතිය ස්ථාපිත වීම හරියට පොල් ගහක් හිටපුවාම මුල් ටික පොළොවට බහැලා සාරේ උරා ගන්න පටන් ගත්තා වගේ. නමුත් අපි එහෙම බලාන ඉන්නකොට එක වෙලාවක නහය බලනවා, තව වෙලාවක උදරේ පිම්බීම හැකිලින් බලනවා, තව වෙලාවට වෙන එකක් බලනවා කිව්වොත් <clears throat> අර මුල් බැස ගැනීම සිදු වෙන්නේ. පුංචි කාලේ අපිට කියලා දීලා තියෙන මේ අන්දරේ පොල් හිටපු කතාව. අන්දරගේ අම්මා කිව්වලු කතා කරලා පොල් ගහක් හිටවන එක මිනිස්සෙක් තරම් වටින දෙයක් කාලයක් පළප්‍රයෝජන ලැබෙනවා ඒක නිසා පොල් ගහක් හිටවපන් කියලා ඉතින් අන්දරේ හොඳට වල් වලක් කපලා කොම්පෝස්ට් පොර දාලා හතර හතර වලක් කවලා පොල් ගහ හිටියවලු. හිටවල ඉවරලා හැන්ද වෙනකම් බලන්න හිටියවලු මේකේ මුල් අදිනකම්. මොනවාක්වත් නැතුව හැන්ද යනකොට කල්පනා වුණලු දැන් මේක තිබ්බොත් මෙච්චර වටනගා හොරු ගෙනියයි කියලා ගෙදර ගෙනත් තියලා රෑම බලන්ලා පාන්දර ගිහලා ආයෙ හිටියවලු. හිටවල දවසේ 30ේම බලන්න හිටියලු මේක පොහොර අරගෙන අවු අරගෙන වැඩෙන්න ඕනේ. දැන් ආයෙ ගෙදර අරගෙන ගියාලු හොරු ගෙනිච්චොත් මෙච්චර වටන ගහ. දවස් ගාන ගිහලා අම්මා ඇහුවලු කෝ උඹ හිටවපු ගහ කියලා මේ තියෙන කියලා බලන්න කර කන ආටු වෙලා. පැය 12ක් ඉඩමේ හිටවනවා පැය 12ක් ගෙදර තියාන බුදියා ගන්න. ඉතින් කොච්චර අමාරු වෙන්නද අම්මට කියලා දෙන්න අන්තරක තියෙන ප්‍රධාන විශාල රාජකීය මොලයක් තියෙන මිනිහෙක් අන්තරේ කියලා කියන්නේ. භාවනා කරන යෝගාවචරොත් මේ සතිය පිටවන්න ගියාම හැමතැනම ලිං හරන්නා වගේ එක තැනක ආනාපානෙ දිහා බලනවා තාතනක බඩේ බලනවා අතන මතලම පිටන බලනවා එතකොට අන්දරේ පොල් හිටියෝ වගේ තමයි මේක ඇත්තටම යෝගාවචරකේ දෝෂයකුත් නෙමෙයි මේ හිතේ තියෙන නොකෑමනා දහපතුරා පට්ට බඳුරු ගතිය. ඊහැටි මේක දැනගෙන කවදා හරි මේ එක තැනක හිත තියාගෙන වට පවත්වන්න පුළුවන් නම් විසිරෙන හිතට වැඩිය හොඳයි කියලා අල්ලගන්න පුළුවන් වුණොත් මට ගොඩක් කලකට හිත තියෙන්නේ නාසය නැත්තම් උදරය කියලා එක විශාල ජයග්‍රහණයක්. ඒක පවත්තන්න ලේසිත් නෑ. ශබ්ද නිසා, වේදනා නිසා, හිතවිලි නිසා নানা ප්‍රවිධියට මේ හිත නිතරම පිටණයක් මැද පත්තු කරපු පහන් දැල්ල වගේ සැලෙනවා. ඉතින් යෝගාවචරය දන්න දහංගට දානවා මේක එක දිගට පවත්වාගෙන යන්න බාධක ධර්ම කිව්වොත් ඒ යෝගාවචරයා අතහැරලා දාලා සාමාන්‍යව භාවනා වැඩමුළු වල තුන්වෙනි දවසේ විතරනකොට තුන් හතර දිනක් යනවා. නානා ප්‍රකාරණා කියන මොකද පුළුවන් තරම් pore කනවා මේක අල්ලගන්න අහුවෙන්නේ නැති වෙච්චහම නිින්ද යන්නෙත් නැතු වෙනවා බඩගිනිත් නැතු වෙනවා රැයට හීනේ නිින්ද බය වෙන්න පටන් ගන්නවා හරියන්නේ නැහැ ඒක ඉතින් දොස් කියන දෙයක් නෙමෙයි මේ එක විදියකට කීකරු කරන්න ගියාම මේ හිතකට වෙන දේ නමුත් ඒක දිගටම කරගෙන යන්න පුළුවන් නම් gedara doro ඉන්නකොට නම් ඉතින් අපිට එච්චර වෙලා හම්බෙන්නේ නැහැ. ටික ටික හරි කරන්න පුළුවන්. භාවනා මධ්‍යස්ථානට ආපම ඒකට පැය 8ක් 10ක් දානවා. ඉතින් හරි අමාරුයි. හරියට කෝච්චි පාරක බස් එකක් ගෙනියන්න හදනවා. නැත්නම් බස් පාරක කෝච්චියක් ගෙනියන්න හදනවා වගේ හරි අමාරුයි මුල් ටිකේ. මෙතන ඉන්න කෙනෙකුට හරි ගිහිලා තියෙනවා නම් භාවනා කවදාකවත් අනුන්ගෙන් හම්බෙච්ච ආශිර්වාදකින් නෙවෙයි එක හම්බෙලා තියෙන්නේ පොත් කියවලා නෙවෙයි එක හම්බෙලා තියෙන්නේ අදිෂ්ඨාන කරලා නෙවෙයි එක හම්බෙලා තියෙන්නේ දන් දීලා නෙවෙයි එක හම්බෙලා තියෙන්නේ සිල්ලා කරලා නෙවෙයි එක හම්බෙලා තියෙන්නේ භාවනා කරලා කාටවත් එක දෙන්න. ඒ නිසා කොහොම හරි අපිට මේ අරමුණක හිත පවත්වාගෙන යන්න පුළුවන් කියන සතිය ටිකක් කියලා පවත්වාගෙන යන්න පුළුවන් කියන ශක්තිය ආවනම් ඒ මනුස්සයාට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් මේ ජීවිතය ඇතුළත මෙතෙක් සංසාරේ කවදාකවත් වෙච්ච නැති. හැබැයි වෙනසකට දොර ඇරෙනවා කියලා. මේක පසුගිය දවස්වල ඇත්තටම ඉස්කෝලවල ඉන්න වැදගත් ගුරුවරු තෝරාගෙන ගුරුවරුන්ට වෙනමම අභ්‍යාස දීලා හැම ළමයෙකුටම මේක කියලා දෙන්න විශාල ප්‍රයත්න කරා. අහිංසක වූ සදා මේ සාධාරණ ජාතික මට්ටමේ කරා. හරි අමාරුයි. හැමෝටම මේක හරියන්නේ හරියන මිනිස්සෙක් ඉන්නවනේ හිතා ගන්න තියෙනවා සාසනය විසින් මට විශේෂ අනුග්‍රහයක් කරලා තියෙන්නේ මම ඒ නිසා ඒ කැපෙලක් කරන්න ඕනේ ආනේම සත්‍ය පවත්වාගෙන යනකොට ඒ යෝගාවචරයට ආස්වාස් ප්‍රසආචේ ඕ පිම්බීම හැකිලිම දිගේ කරගෙන යනකොට මේකට බන්තු වෙන බාධක ධර්ම සද්ද නිසා වේදනා නිසා හිතවිලි නිසා එපාවෙන් නිසා අද ආදරයට කොයිදෝ බාධා නැත්තේ කියලා කතාවක් තියෙනවා. ඒ වගේ තමයි මේ සතියටත් හැම පැත්තෙම බාධායි. ඉතින් යෝගාචර එක දැනගෙන දැකගෙන ඒ අත නෑර මේ සතිය ආනාපානය හෝ පිම්බි මැකිලෙන් පවත්වාගෙන යනවනම් ටික දවසක් යනකොට වැරදි වැරදි ඉඳලා ටික දවසක දැන් නම් මට විනාඩි 10ක් 15ක් මේක හිත පවත්වන්න පුළුවන් කියලා මූණට මූණ දාලා තියාගෙන පුළුවන් වෙලාවක් එනවා. ඒත් එහෙම් මෙහෙන් වට කරගෙන මේ වේදනා මේ ශබ්ද හිතවිලි එනවා. එතකොට යෝගාවචර කියනවා මේ කීකරු කරගත්ත මේ ආනාපානය හොඳට අඛණ්ඩ භාවය වැඩි කිරීම සඳහා මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා මෙනෙහි කරමින් අර සති චෛතසිකයට වීරිය චෛතසිකයෙන් උදව් කරන්න මේ මෙනෙහි කිරීම සහ සතිය දෙක නිවැරදි එල්ලේසා නොනවතින නොනිමි වීරිය කියන දෙක ඕනම ජීවිත චරිතයක චරිතය හැඩගස්සන චෛතසික දෙකයි ආධුනිකයෙකුට ආරම්භකයෙකුට ජීවිතයක් විනාශ කර ගන්න ඕනේ චෛසික දෙක තමයි මේ නොනිමි වීරියත් නිවැරදි එල්ලයක් කියන එක. මේක හරියට ඊතලෙකින් විදින් ඉගෙන ගන්නවා වගේ ලෑල්ලක් හිටලා පී ගහන් ඉගෙන ගන්නවා වගේ නැත්නම් එල්ලේට වෙඩි තියන් ඉගෙන ගන්නවා වගේ ඒ උණ්ඩේ පුපුරන් ඉස්සෙල්ලා හරියට එල්ලේට තියෙනවා. ඊට පස්සේ ඇතුළේ පිපිරීම ඒ එල්ලේ දක්වාම ගෙනියන්න උණ්ඩ මුණුසම ගෙනියන්න තරම් ශක්තිමත් වෙන්න. වීරිය මැදි වුණොත් ටාගට් ලෑල්ල යන්න ඉස්සලා උණ්ඩ බිම වැටෙන. වීරිය වැඩි වුණොත් ලෑල්ල බිඳගෙන කඩාගෙන යනවා යන්නේ. ඒ නිසා හරියට ඒකට අවශ්‍ය වීර්යයක් ඕන. ඒ වගේම එල්ලේ හරියට ආවේ නැත්නම් විද්‍ය පැඳුරට විද්‍යාවට වැදුනේ පඳුරට කියලා ලෑල්ලවත් වදින්නේ නැහැ. නිසා එල්ලේ සහ ඒ අවශ්‍ය වීරිය කියන එක අපි ගිනි පෙට්ටියකට කූර ගහනකොට තිබිය යුතු ගුණ දෙකක්. ගිනි පෙට්ටියට කූර ගහනකොට ඒක નિયમિત කෝණයක් තියෙනවා ඒකටම වදින්න ඕන. වැදිලා එක බරක් වැටෙන්න ඕන. වැටුනොත් ගිනි පුළඟක් පයින්. එහෙම නැතුව කෙලින්ම ගිනි කුරට ඇනගෙන ඇනගෙන ගියොත් පීයෙන් අනිනා වගේ කොච්චර වෙලා යනත් ගිනි කුරපත් වෙයි. ගිනි පෙට්ටියට සමාන්තරව කොච්චර ගැහුවත් හරියන්නේ නැහැ. ඒක හරියට කෝණයක් තියෙන ඒ කෝණයෙන් ඒ බර දාපු ගමන් ගිනි කුපුලක් පරිණ. ආන්නේ වගේ තමයි Taman ඉස්සරහට යනකොට යනකොට මේ අහම්බෙන් හරිය සතිය කියලා කරන්න පුළුවන් මට්ටමට මෙච්චර වීරියක් මේ වෙලාවට ඕන මෙච්චර එල්ලයක් මේකට ඕනේ කියලා Tamante තේරෙන්න පටන් අර ගන්නකොට ඉඳගෙන කරන භාවනා නෙවෙයි සක්මනේදී පවා එදිනදා වැඩවල පවා Tamante තේරෙන්න පටන් අර ගන්නවා මේ දෙක එකලස් වුණොත් නිවැරදි එල්ලයත් නොනිමි වීරයත් බ්‍රහ්මයාටවත් බාධා කරන්න බෑ. මාරයාට බාධා කරන්නත් බෑ. මොන කෙලෙස් තිබුණත් කොච්චර පව් කරලා තිබ්බත් මේ චිත්තක්ෂණේ කඩන්න බෑ. නිවැරදි එල්ලයයි අවශ්‍ය කරන්නා වූ වීරියයි තියෙනවා නම් තමන් සම්පූර්ණ දාමරික දුර්දාන්ත කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ වැඩේ කඩන්ට ඒ කරපු අකුසල කර්ම හරියන්නේ නැහැ. ඒ හරියනවා නම් අකුසල කර්මයක කියන ආනන්තරිය අකුසල කර්මයක් වෙන්න ඕන. අපේ අජාසත් රජුරණ කරගන්න බැරි වුණා. මොකද ඒ ජීවිතේම තාත්තා මරලා තිබුණ නිසා හිත එකලස් වෙන්නේ නැහැ. නමුත් එච්චර අපරාධ කරලා නැති ඕන කෙනෙකුට ඒ සියලු අපරාධ ගෙවම් කරන්න පුළුවන්. බලවත් චිත්තක්ෂණයක්, බලවත් ගිනි පුළඟක් ඇති කරන්න පුළුවන්. හරියට ආස්වාස වෙනකොට ආස්වාසය දන්නවා, ප්‍රස්වාසය වෙනකොට ප්‍රස්වාසය දන්නවා. ඒ නිසා සම්මා දිට්ඨිය ඇති කිරීමට මේ සම්මා වායාම සම්මා සති කියන මේ චෛසික දෙක අනුපරිවත්තන්ති අනුපරිධාවන්ති කියලා සරුවත් chance සඳහන් කරලා තියෙනවා. යම් වෙලාවක නිවැරදි එල්ල ලැබුණා නම් යම් වෙලාවක ඒකට ඕනේ අවශ්‍ය කරනා නිවැරදි ව්‍යායාමේ වීරිය ශක්තිය යෙදුනා නම් එතන ගිනි පුළඟක් පයි. ගිනි කුර වදිනකොට ගිනි කුරපත් වෙනවා. ඉතින් මේක ළමිෂියෙකුට හරි ඉලන්දාරියෙකුට අල්ලලා දුන්නොත් මේක ලස්සන විනෝදාංශයක් වෙන හැම වෙලාවෙදීම මොන වැඩේ කළත් මොන මානසික ආවේගයක් හිතේ තිබුණත් ඒ වැඩේට ඒ ආවේගයට හිත යෙදුවොත් ඒක අසුචි පිටක් වුණත් ඒක රත්තරන් වුණත් ඒකේ මොකද වෙන්නේ කියලා දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. මෙන්න මේක මේ නිවැරදි එල්ලේ සහ මේ නොනිමි වීරිය දිගට පාත්තගෙන යන්න යන්න යන්න යන්න යන්න යෝගාවචරය යම් ක්‍රම යම් විදි Taman තුලින් ඉගෙන ගන්නවනම් ඒ යෝගාවචරය ඊට පස්සේ බලනවා බාධක තියෙද්දි සද්ද ඇහෙද්දි වේදනා තියෙද්දි හිතවිලි තියෙද්දි මට මේ ආනාපානෙ මට මේ හුස්ම රැල්ල බලන්න බැරිද කියලා මේ ප්‍රයත්නේ හරියන්න හරියන්න ඔබ ඉස්සල්ලාම නම් සද්ද නැත්ැනකට යන්න ඕනේ කැත්ත. ඒක වාහනයක් පදින්න පුරුදු වෙනකොට අපි මිනිස්සු නැත්ැනක වාහන නැත්ැනක තමයි පුරුදු කරන්නේ. ඊට පස්සේ පුරුදු වුණාට පස්සේ ටිකක් මිනිස්සු ඉන්න ටිකක් සද්ද තියෙන ටිකක් වාහන තියෙන තැනක පුරුදු කරනවා. එන්න එන්න එන්න එන්න හොඳ පොලක් මැදින් වාහනේ අරගෙන යමි. හප්ප ගන්න නැතුව යන්න වගේ මේ ශබ්ද මේ වේදනා මේ හිතවිලි මැද මගේ තියෙන පෞරුෂත්වයේ මෙච්චරයි මම පෙර පින් කරා නම් මේකෙන් තමයි මට දැනගන්න පුළුවන් වෙන්නේ මට බැරිද ප්‍රයත්න අතහරින්න නැතුව මේක දිගේ යන්න කියලා. ඒ යෝගාවචරය මේක විනෝදාංශයක් කරගත්තොත් එතෙන්දි කියනවා මේ සතිය සති ඉන්ද්‍රියක් බවට පත් වෙනවා කියන. නායකත්වයක් දෙන්න පුරුදු වෙනවා. ශ්‍රද්ධාව නැති වුණත්, සමාධිය නැති වුණත්, ප්‍රඥාව නැති වුණත් සතියේ ඉන්ද්‍රියක් වෙන්න පටන් ගන්නවා. ඉන්ද්‍ර කියලා කියන සක්‍ර දේවේන්ද්‍රයටත් ඉන්ද්‍රිය ඉන්ද්‍ර කියන වචනේ ගින්නට කියන වචනයක් සූර්යාටත් කියනවා. නායකත්වයක් දෙන්න පටන් ගන්න. ඊට පස්සේ මේ මිනිස්යාගේ ජීවිතේට සදාචාරාත්මක පිටකොන්දක් හැදෙන්න පටන් ගන්නවා. එමසා කොයි දේ කළත් බලන්න මේ කරන දෙයට එළඹ ඉන්න පුළුවන්. හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දානවා. ඉදිරියට යනකොට ඉදිරියට යන බව දානවා. පස්සට යනකොට පස්සට යන බව දානවා. පැත්ත බලනකොට පැත්ත බලන බව දානවා. ඉදිරිය බලනකොට ඉදිරිය බලන බව දානවා. මේ ආදි වශයෙන් ලදලද චිත්තක්ෂණයේ ඒකේ දැනගන්නා ශක්තිය මානවය මුලින්ම ලැබපු එකක්. මේක මෙච්චරකල් උරගාලා බලපු නැති නිසා අපි මේ බලන දේවල් වල හොඳ නරක හරි වැරදි සාධාරණ අසාධාරණකම් බලන්න ගිහිල්ලා බලන දේ දැක ගන්න බැරි තරම් පැටලවිල්ලක් තියෙනවා. යම් වෙලාවක යෝගාවචරයා මේ විදිහට මේ සතිය කියන එකට ක්‍රමවේදයක් තියෙන ක්‍රමවේදය දැනගත්තොත් නිවර්දි එල්ලේ සහ නොනිමි වීරියකින් හරියන සාර්ථක වෙන අවස්ථා වැඩි ඒක පීයක් ගහන්න පටන් ගන්නකොට ලෑල්ලට වදින්න නැති වුණාට ඊයක් විද්දලා හරියට එල්ලට වදින්න නැති වුණාට වැදුනට පස්සේ දහිදේවත් වෙලා ඉදිරියට කරන්න වගේ වැඩිගෙන වැඩිගෙන යන වෙලෙ වැඩි වෙනා වගේ මේ සතිය පටන් ගන්නතර පස්සේ තමයි මේ වගේ භාවනා මධ්‍යස්ථාන වලට එන්නේ හොයාගෙන යන්නේ වරුවක් අමාරක් එක දිගට කරන තරම් කුසල ඡන්දයක් පාටපත් වෙන්නේ ඒක කවදාකවත් රජයකින්වත් බුද්ධ ශාසන අමාත්‍යාංශයකින්වත් ගහලා බැනලා දඬුවම් දීලා මේ හිරේ දානවා කිව්වට හරියන්නේ නැහැ. තමා තුළම මේ සතිය ඉන්ද්‍රිය මට්ටමට නැගෙන්න ඕන. ඉන්ද්‍රිය මට්ටේ නැගුණාට පස්සේ ඒ මිනිස්යාට මොන සැප දෙන්නයි කිව්වත් මොනවා කරත් යාට තේරෙන පටන් ගන්නවා කරගෙන යන අතරවාදී මේ සතිය වැඩිම කරන්නත් පුළුවන් ඒක කරන්න කරන්න කරන්න වෙනදා පැය 7-8 කරන වැඩේ පැයෙන් දෙකෙන් කරන්න පුළුවන් ශක්තියක් එනවා. ඒක ඇබ්බැහියට යනවා. ඒ ඇබ්බැහිය නිසා වටවලලිය යෑම නතර කරලා පඳුරට ගහිලා නතර කරලා හාවට විදින්න පුළුවන් ශක්තිය එන්න පටන් ගත්තට පස්සේ ඒ මිනිස්යාට කර්මාවරණ තිබුණා නම් පෙර කරන ලද අකුසල කර්ම නිසා එහෙම නැත්නම් කෙලෙස් ආවරණ තිබුණා නම් එහෙම නැත්නම් වැරදි ගති සහජ පුරුදු මේ ඔක්කොම හරහා යෑමේ දක්ෂකමක් ඇති වෙනවා. ඒ මනසට සම්මා දිට්ඨිය කියන එක පහරන මම මෙතෙක් කල මේ කායමට බැයිවන්ට බඩකට පුරවන්නට දඟලපු ජීවිතේ මේ බඩකට පුරවන ගමන් වෙන සංගතිය මොකද්ද කියලා දැනගන්න. මේ සම්මා දිට්ඨිය එනකොට ඒ පුද්ගලයාට මේ සම්මා වායාමයේ සහ සම්මා සතිය කියන චෛසික දෙක අර දැල යන ඇතු දෙන්නා වගේ උත්සාහ කරනකොට සරුවච්චන් වහන්සේ සඳහන් කර තියෙන මේ සම්මා වායාමයේ කියන යහපත් වෑයම ඒ මිනිස්යාට උගන්වනවා මේ වැරදි ජීවන රටාවක ඉන්න ගමන් මේක දිනු කරන්න බෑ කියන. එයාට සම්මා ආජීවය පිළිබඳව හැඟීමක් එන්න පටන් ගන්නවා මං වගේ කෙනෙක් සතුම් මරමින් හොරකම් කරමින් වසවිෂ වෙනදාම් කරමින් මස් වෙනදාම් කරමින් ස්ත්‍රීන් වෛශ්‍යවෘත්තිය යොදවමින් ඒ සල්ලි වලින් ජීවත් වෙනකොට මේ වැඩේ කරන්න බෑ. ඉන්සන් සීලයේ තියෙන මේ ආජීව පාරිශුද්ධ සීලය ඒ පුද්ගලට දැනෙන්න පටන් ගන්නවා නිකන් ඇහැට ගුණක් කටනවා වගේ. කෑවට අල්ලන්නේ. මේවා yaad වෙන්නේ නැහැ. මෙච්චර කල් නෑ මේ සතිය නැතුව ඉන්න තාකල් බලල්ලා මැරුවත් කමන්නේ ඥාව ගන්න නෑනේ සල්ලි. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මේ මනුස්සයා වග වෙන්න පටන් ගන්නවා. එයාගේ ආජීවය පිළිබඳ මනුස්සයාට දැනුමක් එනවා. මේතෙන්දි මම මේ කාටවත් කී කියලා හරියන්නේ මම මේක හදා ගන්න ඕනේ කියලා. ඒ වගේම සතිචෛතසිකයේ මේ ඉන්ද්‍රිය මට්ටමට යනකොට එයාට තේරෙනවා ලෝකේ කොච්චර විෂම දේවල් තිබුණත් ලෝකේ කොච්චර කාමභෝගී වුණත් මගේ ඉඳුරන් ටික මගේ ඇහ කන දිවනාසය සංවර කරනවා නම් ওই මොකකින්වත් මට බාධා වෙන්න බෑ. ඉස්සනම් මේ ලෝකේ මට්ටම් කරන්න හදනවා, ලෝකේ කාමේ නැති කරන්න හදනවා, සදාචාර වෙන්න හදනවා, සමිති පිහිටවනවා, নানা ආකාර විප්ලව තර්ජන ගර්ජන කරනවා. දැන් තියෙනවා තමන්ගේ ඇස්වල කනේ නාසයේ දිවේ තියෙන නොසණ්ඩාල ගති නිසායි මේ බාහිර දේවල් කරදර වෙන නිසා ඉඳුරන් দমনය කිරීම ඉන්දිය සංවරය පැත්තෙන් සතිය උදව් කරන අතර සම්මා වායාමය ආජීවය ගැන කතා කරනවා. ඉතින් අද මේ බණ භාවනා කරන ගිහින්ගේ පැත්ත ගැන කල්පනා කරනකොට ඒ ගීයට ඔලොමොල නැත්තම් මේක තේරුම් ගන්න. මම මේ යන ජීවන රටාව මට මේකට ගැලපෙන්නේ නැහැ කියලා. පිටකෙනෙන් පෙන්ලා දුනොත් හරියට තරහ යනවා. එහෙම නැතුව කාට හරි කිව්වොත් මේ ලෝකයේ නෙවෙයි කෙලස් තියෙන තමන්ගේ ඉඳුරංගයේ দমনයේ තුල තුරයි ඒක නිසා ගල හොඳ නම් අබරුකහමක් වේද කියලා කවුරු මොන විදිය බහුරු කෝලම් පෑවත් තමන් ඉන්දිය দমনයක් ඇති කර ගන්නවා නම් හරියට වර්ෂාව තියෙන වෙලාවක තමන්ට රේන්කෝට් එකක් හම්බ වෙනවා නම් ඒ වැස්ස තිබුණා කම තමන්ට යන්න පුළුවන් කුඩයක් තියෙනවා නම් තමන්ට යන්න පුළුවන් එතකොට අනික් මිනිස්සු තැන් තැන් වලට වෙලා යන්න බැරුව හිර වෙලා ඉඳද්දි Tamanට යන්න පුළුවන් බව මේ ලෝකයේ තියෙන මේ බාධාවල් වලදී මේ සතිය ආරක්ෂාව. උංගෝදෙනෙක් හිතනවා මේක ඉන්ද්‍රජාල තියෙනවා මේක ඇතුලේ গুপ্ত දේවල් තියෙනවා මේකේ අදිමානසික බලවේග තියෙනවා මොන මගුලක්වත් නැහැ මේක. තියෙන Tamanගේ ඉදurang দমনය කරගන්න පුළුවන් නම් ඔය යක්කුත් බයයි දෙයියොත් බයයි බ්‍රහ්මයාත් බයයි මොකත් බයයි. කාටවත් බෑ දමනය කරන්න බෑ. ඒ ඉන්ද්‍රිය දමනය අනිත් පැත්තෙන් සතිය නැති මනුස්සයාට කොහොමඩක්වත් බෑ. ඉන්ද්‍රිය දමනය කියලා කියන්නේ මේ ඇහැ කීකරු කරගන්න. කන, නාසය, දිව, කය, මන. අපි මේකට සීලය කියලාත් කියනවා. සදාචාරය කියලාත් කියනවා. බයලජ්ජාව කියලාත් කියනවා. ඉතින් උඟව දෙනෙක් මේ බයලජ්ජාව සීලේ තර්ජන කර්ජන වලින් කරන්න හදනවා සරුවචනන්සේ විතරයි ඉස්සලාම තාවට කිව්වේ විද්‍යා දදාති විනය. මනුෂයාගේ විනයක් හැදෙන්නේ මනුෂයාගේ ඇතුලේ තියෙන විද්‍යාවෙන් නැත්තම් අවිද්‍යාවෙන් නෙවෙයි. ඒ නිසා අද තියෙන අධ්‍යාපන ක්‍රමේ පොට්ට අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. ඒ කිසිසේත්ම නැහැ විනය පිළිබඳ කතා කරන්නේ ඒක ගැන කතා කරනකොට කියනවා අද ජනාධිපති මම ඉන්න ආණ්ඩුව ගැන කතා කරනව නෙමෙයි. ජනාධිපති බයයිලු අධ්‍යාපන ඇමතිවරයාට ඒ මිනිසයා මේක හදලා දුන්නේ නැත්නම් එහෙම රට යන්නේ පාරෙන් පිට පයින්නවනේ. ඉතින් ඒ නිසා කියනවලු පුළුවන් තරම් මේ කොච්චර කෙරුවත් කමන්නේ මේ ළමයින්ගේ අධ්‍යාපනය හදපල්ලයි කියලා අධ්‍යාපන ඇමතිවරට යාප් වෙනවලු. ඉතින් අධ්‍යාපන ඇමතිවරට කියනවා මේක අමාරුයි ඕන් කිව්වට කියලා. ඉතින් ඒ නිසා ජනාධිපති නැත්නම් ආගමැති පුළුවන් තරම් උදව් කරනවා. ආගම ඊට පස්සේ ඒ ඒ ඒ අධ්‍යාපන ඇමතිවරයා ඌ හරිය බයලු පර්මනන්ට් සෙක්‍රටරිට. ඉස්තර ලේකම්ට ගිහිලා කියනවලු මට මෙහෙම තද බලපෑමක් තියෙනවා ජන අමතුමාගෙමුත් ජනාධිපතිතුමාගෙමුත් ඒ නිසා කොහොම හරි අධ්‍යාපනාංශය හදලා දෙන්නයි කියලා. ඒ වංශය කියනවලු එහෙම කරන්න පුළුවන්ද සර් මේක මේ ළමයි කියන එක මෙහෙම කන්ට්‍රෝල් කරන්න බෑ ඒක නිසා මේක එක්කෙනෙකුට කරන දෙයක් නෙවෙයි කියලා ඒ උනට ඇමතිවරයා කෑ ගහන්න ඇතුළු අර බය කොහොම හරි කරලා දෙන්නේ. ඉතින් එයා කතා කරලා කියනවලු එයාගේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට මට මෙහෙම වැඩක් ඇවිල්ලා තියෙනවා පුදුමාකාර බය ගෞරවයෙන් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු කියන ඔය සර් කතා කරුවට හරියන්නේ මේක බොහොම බරපතල වැඩක් කියලා. ඉතින් ඉස්තිර ඇමතිවර ඉස්තිර ලේකම්තුමා හරියට බයිලු කටයුතු කරන්නේ අධ්‍යාපන අධ්‍යක්ෂකලට. අධ්‍යක්ෂකලා ගිහිල්ලා ලොකු සර්ලට කියනවලු අනේ කොහොම හරි කරලා මේ ළමයි ටික කීකරු හදලා කරගෙන ඉන්න මේක විශාල බලපෑමක් තියෙන කියලා. ඒගොල්ලෝ කියනවලු එහෙම කිව්වට අහන්නේ නැහනේ. ඊට පස්සේ ඒගොල්ලෝ පුම්බනවලු උපගුරුවරුන්ට. අනික කොහොම හරි කරලා ළමයි ටික කී කරු කරගන්න මේක පිළිවෙලක් කරන්න අපේ ඉස්කෝලේ හොඳම විනය ඉස්කෝලයක් කරන්නේ. උපගුරුවරයා ගිහිල්ලා ළමයින්ට කියනවලු ඒක මොකාවා කිව්ව තාන්න. ඌ මොකාටවත් බය නැහැ. අද ඉන්න ළමයි අධ්‍යාපනයේ මොකාටවත් බය නැහැ. ඔන්න ඔහොම විනයක් අද තියෙනවා. අපි හිතනවා මේ ඉහළට යන්න යන්න අධ්‍යාපනයට යන යන මේ මිනිස්සු හැදෙයි කීකරු වෙයි කියලා. බලන්න අද විශ්වවිද්‍යාලයක් කරන ගත්තොත් අවුරුද්දෙන් කොච්චර කාලයක් වහලා තියෙන කියලා. මම යන වෙලාවේදී 75 දී 74 රෙජිස්ටර් වෙන්න ඕනේ අපි රෙජිස්ටර් උනේ 75යි. මම මේ ළඟදී දොස්තර මහත්තයෙක් දැකලා ඇහුවා මේ හරි තරුණ වයසේදී වගේ ඩිග්‍රී අරන් තියෙනවා කියලා. එයාට උගන්වන ප්‍රොෆෙසර් කියනවා පිස්සුද ස්වාමීන් වහන්සේ මෙයාට අවුරුදු 5ක් පමණයි විශ්වවිද්‍යාලය ඇතුළේදීම කෝස් එකට අවුරුදු 5ක් වැඩිපුර ගියාලු ස්ට්‍රයික් කරලා. ඒ අවුරුදු පහෙන් කලින් ආව නම් මෙයාට මේ වෙලාවට MD එකක් කරගන්න තිබුණයි කියලා. ඒ නිසා අධ්‍යාපන ශාස්ත්‍රයේ කිසිම විනයක් නැහැ. ඒක අපි තුලත් ගත්තොත් අපි කොච්චර ඉගෙන ගත්තත් අපි තුල මේ ඉන්දියා සංවරය නැත්තම් ඇහකන දිවනාසය හැඟුම්ම දැහැරලා තියෙනවනම් කොහෙ ගියත් කුණම තමයි අල්ලන්නේ. ඒ වගේම තමයි ඉන්දිය සංවරය ඇතිකරන්න ශ්‍රද්ධාවෙන් කරන්න පුළුවන් හැබැයි ස්ථාවර කරලා කියන්න බෑ. වීරියෙන් තටමගෙන ඉන්න පුළුවන් සෙනක ඉන්න තැන පොලිසිය ඉන්න තැන ඉන්දිය සංවර කරගෙන ඉන්න පුළුවන් නමුත් ඒක නැති වෙච්ච ගමන් කරන්න බෑ. සමාධියෙන් අල්ලන්න පුළුවන් ප්‍රඥාවෙන් අල්ලන්න පුළුවන් නමුත් ඒ සෑම දෙයක්ම yaadෙන්නේ. කවදා හෝ Tamanට මේ මම මේ ඉන්දිය සංවරය කරන්නේ රට්ටු රවටන්න නෙවෙයි ලාභයට සත්කාරයට නෙවෙයි සම්මානයට සීලෝකෙට නෙවෙයි දවල් එකයි දවල් මිගෙල් රෑ දානියෙල් නෙවෙයි මේක නැතුව මේක ඉදිරියට යන්න බෑ කියලා තේරෙන කවදා හෝ මේ ඉන්දිය සංවරයට සතිය ආධාර ලැබිච්ච දවසේ. ඉන්සා දෙමව්පියන්ට ඕනේ නම් දරුවන්ගේ සමගියක් පවුලේ සමගියක් දෙමාපියන්ට සිද්ධ වෙනවා Tamanටත් සතුටුමත් වෙලා මේ දරුවන්ට මේ අධ්‍යාපනය දෙන ගමන් ටිකක් හරි කමන්නේ මේ කියලා දෙන්න. අද දෙමාපියෝ ඒ වෙනුවට කරන්නේ මොකද්ද? ඉඩම් බූදල් තියලා හරි කමන්නේ පිටරට ගිහිල්ලා හරි කමන්නේ කට්ටියට ඩිප්ලෝමා එකක් කරන් දීලා උපාධියක් කරන් දීලා PhD එකක් කරන් දෙන්න හදනවා. නමුත් ඕන ළමයට කතා කරලා බණ්ඩුගේ වැඩිම අම්මට අප්පට වෛර කරන එක. ඒක බටහිර රටවල් වල 100 200ක් ප්‍රකටයි. ප්‍රසිද්ධයි. දරුවන්ගේ වැඩිම දෙමාපියන් වෛර කරනවා. මම ඉතහත් දැක්කා ඒ ආශයන්තර යන ගමන් පෙන්නන ඒ ෆිල්ම් එකක දෙමාපියන්ට වෛර කරන දරුවන් කීකරු කරන්න වෙනම උපදේශකෙක් ඇවිල්ලා කරන කටයුතු අවුරුදු 8ක විතර ළමෙක් ඇඳ නැගලා I hate my mother's birthday. I hate my father's birthday. ඕක තමයි යනිතරම කියන්නේ. මට මම අම්මගේ උපන්දිනයට වෛර කරනවා. මම තාත්තගේ උපන්දිනයට වෛර කරනවා. ඒ සින්දුව තමයි කියන්නේ. එනිසා මේ සතියෙන් තොරව ඉන්දිය සංවරයෙන් දෙන්නේ නැතුව බයලජ්ජා දෙක නැතුව මොන જાතින් ගන්නවා. දෙවෙනි પરම්පරාව පළවෙනි પરම්පරාවට වෛර කරනවා. එහෙම නැතුව පවුලේ සමගියක් ගන්න. එහෙම නැතුව අපි එකිනෙකාට එකම බත් ඇලිය බෙදාගෙන එක හැලියේ බත් කන්නේ එක පැදුරේ බුදියන්නේ කියලා ගන්න නම් මේ මිනිස්සුන් අතර ඉන්ද්‍රිය සංවරය ගන්න නම් මේ සති චෛතසිකේ පුදුමාකාර බලපෑමක් තියෙනවා. පුදුමාකාර කීකරු කිරීමක් කරනවා. ඒක කවදාකවත් බයකටවත් දඬුවමකටවත් නෙවෙයි. ඒක Taman දකින්නේ මේ පවුල් කනකට නෙවෙයි. ඉස්කෝලේක නෙමෙයි Tamange ඇතුළත පේනවා සති චෛතසිකය හදාගත්ත ගමන් ඉතුරු චෛතසික සේරම අලුවක් පිටි ටිකකට අග්ගලා පිටිකට පැණි ටිකක් දාපම ගුලි කරන්න පුළුවන් පැණි දැම්මේ නැත්නම් විසිරියක් සති චෛතසිකේ තමයි මේකට කියනවා සුපර් ග්ලූ කියලා ඔක්කොම එකතු කරලා පිදු කරන්න පුළුවන් එකම චෛතසිකේ සතිය මේකට බුදුරජාන් වහන්සේ කියනවා අලුවක් පිටි ටිකක් අග්ගලා පිටියක් ගන්න අපි ඈතින් ඉන්න කෙනෙකුට දමලා ගහන්න විසි කරාට ඒක මග හැලෙනවා. මේක පැණි ටිකක් දාලා ගුලි කරලා දමලා ගැහුවොත් එල්ලෙට ගහන්න පුළුවන්. මෙන්න මේ විදිහට පිඩු කරගත්ත හිතට කියනවා සමාධි හිත කියලා. පිඩු වෙච්ච නැති හිතට කියනවා වික්ෂිප්ත හිත අසමාහිත හිත කියලා. මෙන්න මේ අසමාහිත හිතක් සමාහිත කරන්න ආසන්න කාරණාව සතියේ. ඉන්සන් සරුවචාන්සේ සඳහන් කරන සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාන. මහනි මම සතිය සෑමතැන් නිහිම තිබිය යුත්තක් වශයෙන් දේශනා කරනවා. පෞල් කණ්ඩ විතරක් නෙමෙයි ආධ්‍යාත්ම ජීවිතයට. මහානකමටත් ලෝකෝත්තර විතරක් නෙවෙයි ලෞකික පැත්තටත් ඒක අද වැඩියෙන්ම තේරුම් අරගෙන තියෙන රට ඇමරිකා. ඇමරිකාව ප්‍රසිද්ධ කරනවා දැන් මේ බුදුරජාණන් වහන්සේ විසින් ආධ්‍යාත්මික වශයෙන් ගෙනහැර පාන ලද මේ සතිය ඒක ඉංග්‍රීසියට දාන කියන්නේ මයින්ඩ්ෆුල්නස් කියන වචනයක් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මේ සතිය පුදුමාකාර විදිහට අද තියෙන ලෞකික භෞගෝලීය ප්‍රශ්න නැත්නම් විශ්වගත ප්‍රශ්න සියල්ලටම උත්තර දෙන අතර ආධ්‍යාත්මයට පවයි යොමු කරෝ ඒක නිසා නොබෝ කලකින් දැන් ලංකාවට ඇවිල්ලා හුඟක් රටවලට ඇවිල්ලා තියෙනවා අද මේ තියෙන තරුණ අසහනයේට mindfulness based stress reduction program කියලා වෙනමම අධ්‍යාපන ක්‍රම තියෙනවා ඩොලර් 500ක් ගන්නවා ඒ කියන්නේ ලක්ෂ 5ක් ගන්න. මාස 6කට ලක්ෂ 5ක් ගන්නවා අරගෙන පුරුදු කරලා දෙනවා මේ අපිට පන්සලේ ගමේ සතිපට්ඨානේ නිතර උගන්වන දේ සූද්දා උගන්වනකොට නම් අපි ලක්ෂ 5ක් නෙමෙයි ලක්ෂ 5ව 5ක් උනත් දෙයි. හැබැයි මෙහි ඇවිල්ලා භාවනා කරපන් කිව්වොත් අම්මෝ ඉව කරන්න විදියක් නැහැ අරක තියනවා මේක තියනවායි කියලා අර අන්තිමටම තමන්ගේ සත් සීලෙ මේ මේ ලෙඩ පිරිනකම් මානසිකත්වයේ පිරිනකම් ඉඳලා කෝටි ගණන් සුද්ධන්න දෙන්න. මොකද මේ නිතර ටික ටික පුරුදු කළ යුතු සතිය කොන් වෙලා තියෙන්නේ. ඒක මලකට කාලා තියෙන්නේ. ඒ නිසා කවදා හෝ එවැනි මලකඩ කෑමෙන් අහේනියක් ඇති කරන සුද්ධ පවිත්‍ර කෙරුවොත් මේ හා සමාන ආනිසංස දෙන සතියක් ඉදිරියට ගන්න පුළුවන් යුග පුරුෂයා සරුවච්චන් වහන්සේ වහන්සේ පමණයි කියලා ඥානපෝනික සෝවාන්සේ ලියලා තියෙනවා. මොන જાති කෙරුවක් කවුරක්වත් මේක පිළිගන්නේ නැහැ. ලාවට හරි කමන්නේ කවදා හරි පිළි අරගෙන උත්සාහ කළොත් ඒ මනසට තේරුම් ගත්තොත් මේක වටිනාකම තේරුම් ගත්තොත් ඒ මනසට පුදුමාකාර ආරස්සාවක් සැලසෙනවා. ඒ විතරක් නෙවෙයි සහතික කරලා කියන්න පුළුවන් යමස ගෙදරක ජීවත් වෙන මුළු පවුලටම ආරස්සාවක් සැලසෙනවා. එමන්ස ආයතනික ජීවිත වෙන මුළු ආයතනෙම ආරස්සාවක් සැලසෙනවා. ඒක හරියට කාර් එකක තියෙන shock absorber එක වගේ. කොහේ වලක වැටුණත් ගමන් මගින් තේරෙන්නේ නැති විදිහේ ශක්තිය අරගෙන ගමන සමතුලිත කරලා දෙනවා. ඒ නිසා ෂොකප් සෝබර් නැති වාහනයක ට්‍රැක්ටර් එකේ ගන්න ට්‍රැක්ටර් එකේ ෂොකප් සෝබර් නැහැ. ඒකේ යනකොට කැවුත්ත හෙල්ලෙනවා. පපු එකක් උන් එනවා. බෙන්ස් කාර් එකට ඔච්චර අපි ගෙවන්නේ මොකටද? BMW එකට ඔච්චර ගෙවන්නේ මොකටද? වෙන මොන මගුල